ਸਰුවචන් වහන්සේට ඉදිරිපත් කරන මහා සමුද්‍රයත් ආ වූ ඒ තුන්වෙනි අద్භූත ආශ්චර්ය ලක්ෂණයයි. මේක ඇත්තටම කොච්චර පැරණි ධර්මතාවයක්ද ඒක මේ සමුද්‍රය පිළිබඳ හදාාරණ කෙනෙකුට නම් තවත් හොයලා ඉවර කරන්න බැරි තරම් ආශ්චර්ය අද්භූත ධර්මයක් තියෙනවා ඒ මහරාදාසුරින්ද සඳහන් කරනවා මහා සමුද්දෝ න මතේන කුණ පේන සංවසති කියලා මහා සමුද්‍රය මලකුණුත් එක්ක ජීවත් වෙන්නේ නැහැ කියලා. එකට වාසය කරන්නේ නැහැ කියලා. මලකුණක් ඉවසන්නේ නැහැ. ඒක කොහොම හරි යං හෝති මහා සමුද්දේ මතින මතං කුණපං තං කිප්පං යේව තිරං වහති. ඒක පුළුවන් තරම් ඉක්මනට තීරයට එහෙම නැත්නම් ගොඩ බිමට තල්ලු කරනවා තලං උස්සා දේටි වෙරළට ඔසවලා තානවා ඒටි අපි සාමාන්‍යයෙන් දන්න කාරණාවක් තමයි තල් මහෙක් හරි කමන්නේ ගොඩ බිම මැරුණොත් එයා අමතර ක්‍රමයකට අමුතු ක්‍රමයකට අద్භූත ක්‍රමයකට ගොඩ බිම දක්වාම ගෙනත් අතාරිනවා කවුරු හරි මුහුද පැනලා මැරුණත් ඒ කුණ නොබෝ දවසකින් ගොඩ බිමට ගේනවා ඒ වගේ ක්‍රියාවලියක් මහමූදේ තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කටකතා ස්වරූපයෙන් ප්‍රවෘත්ති පත්‍ර වල පණිවිඩ වශයෙන් අපි දැනගත්තට මේක ධර්මතාවයක් වශයෙන් එහෙම නැත්නම් මේක සනාතන තත්වයක් වශයෙන් තේරෙන්නේ මේ වගේ ඉතිහාසගත ලේඛන වලින් තමයි. ඒ වගේ ਸਰුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සර ලෝකේ පැවතිච්ච විවිධ ඒ mati විවිධ දැනුම් සම්භාර විවිධ ශේස්ත්‍රයන් ශිල්පයන් මේ ਸਰුවචන් වහන්සේගේ ලෝකයේ පහළ වීම නිසා ස්ථිරතාවත්වයක් ලැබුවා එතෙන් පටන් ඒක ඒ බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේ තියෙන දැනුමට එකතු කරලා ඉතින් සංඝයා වහන්සේලා බහුසුත භාවයේ සඳහා දිගින් දිගට දිගින් දිගට මේවා අරගෙන අවිල්ලා තියෙනවා ඉතින් ඒක නිසා අයුවා නිකන් හරියට බුද්ධ ආගමේ කරුණු වශයෙන් පෙන්වන්නේ. නමුත් මේවා සාමාන්‍ය බුද්ධිය සඳහා එහෙම නැත්නම් බහුසුද්ධ භාවයේ සඳහා පාවිච්චි වෙනවා. ඒක උපමා කරගෙන උපමේයට ඉතින් සරුවචනාංශයේගේ මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවට අපි ආදර්ශ ගන්නවා, රූපක ගන්නවා, නිදර්ශන වශයෙන් පාවිච්චි කරනවා. ඉතින් මේ මහා සමුද්‍රයත් ආ වූ මාලකුණුත් එක්ක සංවාසය කරන්නේ නැති ගතිය කවුරු කරන දෙයක් නෙවෙයි ඒක බුමුදි තියෙන එක න්‍යාය ධර්මයක්. ඉතින් මේක නිසා මේ මොහොත නැත්නම් මහා සමුද්‍රය තමන්ගේ වාසස්ථානය කරගන්නා වූ අසුරයෝ බොහොම ආඩම්බර වෙනවා නැත්නම් මහමෝද අභිරමණය කරනවා මේකේ කුණප නැහැ කියලා. මලකුණු හිටින්නේ අයින් කළා දාන. ඉතින් අපි මුහුදු රැළ දිහා බලනකොට මේ මුහුදු රැළේ එහෙම ක්‍රියාවලියක් ක්‍රියාපටිපාටියක් පේන්නේ නැහැ. හැබැයි අතෝරක් නැතුව මුහුද රැළ ගහන බව අපි දානවා. නමුත් ඒ සමුද්‍රය පිළිබඳව හදාාර නැතුව දන්නවා. ඒකෙන් පුදුමාකාර මේ ජීව ගෝලය ජල චක්‍රය එහෙම නැත්නම් ආහාර දාමය පැවැත්වීම සඳහා අපි හිතනවට වැඩිය පුදුම සමබර කිරිලක් අපි හිතනවට වඩා බොහොම සමතුලිත පද්ධතියක් ගෙන යාමට මහමුදේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ නිසා ඒ මහමුද පිළිබඳව හදාරන්න විශේෂ ධාරාවන් තියෙනවා. කෙලවරක් කරන්න බැරි දැනුමක් ඒකේ තියෙනවා. ඉතින් අපි ගොඩබිම වසන සත්තු වශයෙන් බොහෝ විට ඒකේ තියෙන තොරතුරු හෙව්වට මහා සමුද්‍රයේ ඒහා සමාන විශාල දැනුම් විශාල නීති එහෙම නැත්නම් න්‍යාය පවතිනවා මේ එකක් තමයි මලකුණු එක්ක සංවාසය කරන්නේ මලකුණු ඉවසන්නේ නැහැ මලකුණු ඉවත් කරලා දානවා ගොඩ බිමට තල්ලු කරනවා තීරයටපත් කරනවා කියලා. ඉතින් මේ මහරාදාසුරේන්ද්‍රයාගේ මේ තුන්වෙනි මහා සමුද්‍රය පිළිබඳ අద్භූත ආශ්චර්ය ලක්ෂණේ කියලා ඇත්තරම දිගටම අටක් යනවා ඊට පස්සේ සරුවච්චන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා නැත්තම් මේ Brahmacharya වාසය කරන යෝගාවචර පිරිස් නැත්තම් මේ ජීවිතයේ Tamange සත්‍ය අවබෝධය පිණිස කටයුතු කරන ඇත්තෝ මේ ධර්ම විනය කොහොමද අභිරමණය කරන්න කිව්වහම සරුවචනාංශය සඳහන් කරනවා ඒ වාගේම මේ ධර්ම විනයෙහි යම් කිසි කෙනෙක් දුස්සීලනම් එහෙම නැත්නම් පාප ධර්ම සහිතනම් එවැනි කෙනෙකුට මේ ශාසනයේ විසුමක් නැහැ කියලා. ඒ ඒ ශාසනයේ තියෙන ධර්මතාවය අනුව අනික් අය කොහොම හරි කරලා යා ඒ ශාසනයෙන් පහ කරලා දමනවා. ඉතින් ඒක තමයි ශාසනයේ තියෙන පුදුම ආශ්චර්ය අද්භූත ධර්මය. ඒ නිසා පාපතරෙන්ට එහෙම නැත්නම් දුස්සීලෙන්ට මේකේ අබිරමණය කරන්න බෑ එකක්. ඒ නිසා මේ මේ වසන්ඩ බැරි තත්වයකටපත් වෙනවා. හිටියත් නොබෝ කලකින් තල්ලු වෙලා තල්ලු වෙලා අර මුහුදු රැල්ලට තල්ලු කරනවා වගේ ගිහිල්ලා ශාසනයෙන් පහ වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා සිවුරු අරිනෝ පැත්තකට තල්ලු කරනවා. අන්න ඒ විදිහට ශාසනය අබිරමණය කරන්නේත් නැති ඒ වාගේම සිල්වන්ත ධර්මදර විනයදර ඇත්තන් විසින් නිර්පණ ලබන ලයිස්තුවක්ම සරුවත්නාංශයේ වෙලාවේදී සඳහන් කරනවා ඒ විදිහට අසුදි සංකත්ස එහෙම නැත්නම් ඇතුලෙන් මේ අපවිත්‍ර වූ කාය කර්ම වචී කර්ම මානෝ කර්ම ඇති ඇත්තෝ කාය කර්ම වචී කර්ම නම් සාමාන්‍යයෙන් එළියට පේනවා අපි අර අනුපුබ්බ නින්නම් අනුපුබ්බ පෝණම් අනුපුබ්බ පබ්බහාරම් කියනකොට මොහොතේ තියෙන ගතියට සාසන ලක්ෂණ පින්නුවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා අනුපුබ්බ සික්ඛාවෙන් තමයි පටන් අරන්නේ එතනදී ඔය කාය කර්ම වචී කර්ම තමයි අපි හික්මව ගන්න. කාය වචන දෙක හික්මීමට අපි සීලය කියලා කියනවා. ඒක නම් ඇත්තටම සබ්‍රක්‍මචාරින් වහන්සේලාටත් දායක කාරක ඇත්තන්ට පේනවා යම් කිසි කෙනෙකුගේ කාය කර්ම වචී කර්ම දුෂ්චරිත සහගතන. ඉතින් එතකොට ඉබේම අප්‍රසාදේ පළ වෙලා තමාට විනය කර්ම කරලා නිර්පනවා. නමුත් මනෝ කර්ම දුස්ත උනත් අපිරිසිදු නම් කෙලසිලා නම් ඒ පුද්ගලයාට එකක් ශාසනයේ අභිරමණයක් කරන්න බෑ. මේ විමුක්ති ශාසනයේ අභිරමණයක් කරන්න බෑ. ඒ පුද්ගලයා වසංගකන ජීවත් වෙනවා. අනිත් එක දැනගත්ත ගමන් ඒ පිරිසිදු මනෝකර්ම ඇති ඇත්තෝ මෙයා මෙතනින් පිට වෙන බවට කටයුත්තක් කරනවා ඒක මේ සූත්‍රයේ හැටියට කරනකොට කෙරෙන දෙයක්ද කරන දෙයක්ද කියලා හිතා ගන්න අමාරුයි. අනිකොත් කට්ටිය එකතු වෙලා <clears throat> ඒ කෙනාව බැහැර කරනවාද එහෙම නැත්නම් ධර්මතාවයෙන් බැහැර වෙනවද කියන එක තමයි අපිට මේ දේශනාවේදී නැත්නම් අපි මේ තාක්කල් මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරගෙන යනකොට ලැබිච්ච අත්දැකීමෙන් අපි විමසා සලකා ගත යුත්තේ. ඒ වාගේම සඳහන් කරනවා ඇතුළෙන් පාපිච්ඡාව යති. පාපිච්ච කම්මන්තෝ එහෙම නැත්නම් ඇතුළට සැකකටයුතු ක්‍රියාකාරකම් ඇති යත්තන්ටත් මේ ශාසනයේ විසුමක් නැහැ. පුළුවන් තරම් විවෘත වෙච්ච තරමට එහෙම නැත්නම් අවංක වෙච්ච තරමට මේක කාගෙමුත් අපිට උපදෙස් ලබා ගන්නත් පුළුවන් පිරිසිදු වෙන්නත් පුළුවන් ඒක නිසා පටිච්චන්න කම්මන්තෝ කියලා කියන්නේ රහස් වැඩ කරන ඇත්තෝ මේක ඇතුළ ශාසනයට ඇතුල් වෙලා ඒ গুপ্ত වැඩ රහස් වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ සක්කටේතු හැසිරීම ඇති ඇත්තන්ටත් මේ ශාසනයේ විසුමක් නැහැ. ඒ නිසාම සරුවත් සඳහන් කළා තියෙනවා ීමස්මින් ධම්ම විනේ විවටෝ විරෝචති න පටිච්චන්නෝ කියලා. මේ ධර්ම විනය විවෘත කරන්න කරන්න කරන්න රැස් වී දෙනවා. එනතන් තෙදකටපත් වෙනවා. න පටිච්චන්නෝ වහඬ වහඬ ඒක ආවුස කෙටි වෙනවා. නමුත් මන්ත්‍ර ශාස්ත්‍රවල රාජවත් යන්නේ පහළ වෙන්නේ ඉස්සර තිබුණේ වගේ හෙලි කෙරුවොත් ඒ වගේ මන්ත්‍ර බලය නැති වෙනවා. ඒ গুপ্ত බලය නැති වෙන නිසා ඒව රහස් වසන් ගන්න ඕනේ. ඒ නිසා ඒව කාට හරි දෙනකොට දෙන්නේ බොහොම හොයලා බලලා උපනිෂද් කියන වචනේම තියෙන රහසේ. ඒක මේ වරමක් දෙන්න වගේ තමයි දෙන්නේ. මේකේ සරුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසමුපාදේ හෝ එනතම මොනම ධර්මයක් වුණත් හෙලි කරන්න හෙලි කරන්න තමයි බබලන්නේ. ඒ නිසා වසංගිල්ලක් මේකේ නෑ. ඒ නැතුව සරුවච්චන් ආංශේ ළඟ කාට හරි හංගගෙන ඉඳලා දෙන්න දෙයක් නෑ. කියන්න තියෙන රටි කියලා තියෙන්නේ. ඉතින් එහෙව් ශාසනයක යම් කිසි කෙනෙක්ගේ පටිච්චන කර්මාන්ත කරන්න හදනවනම් සක්කටයුතු කර්මාන්ත කරනවනම් ඒ අත්තන්ටත් මේකේ විසුමක් නෑ. ඒ වගේම ශ්‍රමණ බවක් ශ්‍රමණේ කියලා පිළි අරගෙන අශ්‍රමණ වැඩ කරනවා නම් භ්‍රමචාරී කියලා කියාගෙන අබ්‍රහ්මචාරී වැඩ කරනවා නම් ඒ දෙපාර්ශවයටත් මේ ශාසනයේ පීඨ ආධාරයක් නැහැ, විසුමක් නැහැ. ඒගොල්ලෝ අර මුහුදු රැළට කුණක් අයින් කරනා වගේ ශාසනයේ සිදුවෙන හැම තැනකින්ම කැවෙන ගතියක්, කෙවෙන ගතියක්, කැපෙන ගතියක්, නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. දරාගෙන හිටියට ඉන්න හැම වෙහෙ මොහොතකම අමෝර ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ශ්‍රමණ වේශධාරී අශ්‍රමණයෝ සබ්‍රහ්ම බ්‍රහ්මචාරී වේශධාරී අබ්‍රහ්මචාරීන් ඉන්නවනම් ඒකටත් ඒ ශාසනයේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලණෝ නෛර්යානික දේ අනුව එයත් අන්ටතන විසුමක් නැහැ නිකන් කූඩල්ලට ලුණු ගැහුවා වගේ දරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තියෙනවා අන්තෝපූති අවස්සුතෝ ඇතුළත මේ කෙලෙස් අදහස් මේක නම් සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ මේ ශාසනයට බහැලා ලාභ සත්කාර සම්මාන සිලෝක අපේක්ෂාවෙන් කටයුතු කරනවා නම් ඒ තියෙන මේ පුද්ගලයාගේ වැඩවල නිතරම ඒ කෙලෙස් දුගඳ වහල වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා අඤ්ඤෝහි භික්කවේ නිබ්බාන ගාමිනී පටිපදා අඤ්ඤෝ ලාභ උපනිෂ ලාභ උපනිෂ ගාමිනී කියලා බුදුරජාණන් දේශනා කරනවා. මහණෙනි මේ නිවන් ගමන ඒට එහෙට යන ගමනක් නම් ලාභ සත්කාර හොයන ගතිය සම්පූර්ණයෙන් අනිත් පැත්ත. මේ දෙක එකට නම් යන්න බෑ. ඒ ලාභ සත්කාර හොයන කෙනා අනිවාර්යයෙන්ම ඇතුළතට වෑහෙන මෝදු වෙන ගන්ධස්තාවය. අර්ථරනේ පිටතත් මොහ වෙන මෝදු වෙනවා. ඉතින් ඒක නිසා මේ ශාසනය කටයුතු කරනකොට ඒ නිවන එහෙම නැත්නම් විරාග, නිරෝධ එහෙම නැත්නම් නිබ්බුතේ නිබ්බිදාව වගේ ධර්මතා එනවනම් ආයෙක ඉතින් ඒ නිවංගාමි වැඩක්. ඒ වෙනුවට මේ ලාභ සත්කාර හොයන ප්‍රසිද්ධිය අඳුරේ කියාපෑම් මවාපෑම් ඒ දේවල් වෙන්න පටන් අර ගන්නවා නම් ඉතින් ඒ ඇත්තන්ගේ වැඩ පිළිවෙල දිහා බලනකොටම පේනවා හරි වෙහෙසෙන් අඬ අඬ තමයි වැඩ කරන්නේ මුලත් කරදරයි මැදත් කරදරයි අගත් කරදරයි ඉතින් ඒක නිසා ඇතුළට අවස්සුතෝ කියලා කියන්නේ තෙත් වෙච්ච ගතියක් වේලිච්ච පාන් පෙඟිච්ච පාන් කෑලක් වගේ කොහේ තියෙන විස බීජත් දිලිරයත් ඒකට වැටලා බොහොම ඉක්මනට මේ කුණු වෙන්න පටන් ගන්නවා. විස බීජ දිලිරට බැඳෙන පටන් අර ගන්න. ඒ නිසා ඇතුළත තෙත්තු ඇතුළත වැగిරෙන්නා වූ මේ ලාමක ආසාවල් මෙවැනි නෛර්යානික සද්ධර්මයක අන්නවැනි ලාමක ආසාවල් කරන්න ඇති යත්තන්ටත් විසුමක් නැහැ. එයත්ොත් මේකෙන් තල්ලු වෙන ගතියක් තියෙනවා. කසම්බුජාතකෝ කියලා කියනවා හටගත් කෙලෙස් මඩ ඇත්තේ. ඒ කියන්නේ කෙලෙස් කපන වැඩපිළිලක් කියාගෙන කෙලෙස් හදන වැඩපිළිලක් තියෙන තැනක මමත් කෙලෙස් කපන්න කියලා හට ආවට මොකද ඇතුළත තියෙන එහෙම කෙලෙස් වඩන චපල ගති වංචනික ගති තියෙනවා හටගත් කෙලෙස් මඩ ඇති අන්න එවැනි මේ ගති ලක්ෂණ ලයිස්තුවක් පෙන්ලා කියනවා. අනේ වෙණි ඇත්තන් එක්ක පිරිසුදු සංඝයා ඉන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සංඝයාගේ වැඩපිළිවෙල වෙනකොටත් ඒ වගේම විනය ධර්මයේ ධර්මයේ විනය ක්‍රියාත්මක වෙනකොටත් අර වගේ ඇත්තෝ නිකන් තල් වෙලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මම අර අර ප්‍රශ්න නැවත නගනවා. එහෙම කෙනෙක් අපේ තුල ඉන්නකොට ඒ කෙනාට ඒක හේතු ගන්නලා ඒ පුද්ගලයා කණෙන් ඇදලා එළියට දාන එකද අනික් ඇත්තෝ කරන්න ඕනේ නැත්නම් අනික් ඇත්තෝ තම තමන්ගේ චීර සමාධි ප්‍රඥා පුරනකොට අර ඇත්ත ඉබේම මේකෙන් තල් වෙලා යන එකද කියලා බැලුවොත් මම හිතනවා පළවෙනි ක්‍රියාවලිය සසංකාරිකයි දෙවෙනි ක්‍රියාවලිය අසංස්කාරිකයි සසංකාරිකයි කියලා කවුරු චේතනාක චේතනාවක් ඇති කරන අසවල් පුද්ගලයා අපිට ගැලපෙන්නේ නැහැ යා ආශ්‍රමණේ භ්‍රමචාරී නෑ ඇතුළත වැහෙනවා ලාභ සත්කාර කරන්නේ සායින් කරන්න ඕන කියලා සසංකාරික වෙනවා නමුත් ඒක ඒ ඇත්ත අය දෙ කරගත්තා වයි යා කරගන්න දේ කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සති තං තන්ත දායාදෝ භවිෂ්‍යති කියලා යා කරගන්න දේ කරගත්තා වයි කියලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරනකොට ඉබේමත් අල් වෙන ගතියක් තියෙනවා ඒ මේ නිසරණමනේ මගේ අවුරුදු 22ක වගේ අත්දැකීම් තියෙනවා ඒ වලදී බලනකොට සමහර වෙලාවට අපිට ඒ වගේ নানা ආකාර ප්‍රශ්න මතුවෙනවා. සමහර විටක සංඝ සමාජයේ එහෙම නැත්නම් ඇතුළත සංඝ සමාජයේ පිටත සංඝ සමාජයේ නැත්නම් දායක සභාවේ නැත්නම් දායකයන් අතර කාර්ක සභාවේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න එනකොට ඉතින් අපි සාකච්ඡා කරලා බලනවා අපේ හැකියාවල් ශක්තින් මත ඒ ඒ කියන පාර්ශවයට හේතු කරලා දෙන්න පුළුවන්ද? ඒකෙදී කිසිසේත්ම අපි මේ පුද්ගලතර දෝෂයක් නෙමෙයි තියෙන්නේ. අපිට මේ ධර්ම විනය පිරිසුදුකම රැකෙන්න ඕන නිසා අපි මේක ප්‍රකාශ කරනවා. මෙන්න මේ එකක් තියෙනවා. අපි මෙහෙම මතයක් තියෙනවා කියලා. ඉතින් එහෙම කරගෙන යනකොට සමහරලාට මතවාද ගැටුම් වලට යන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට පක්ෂ බෙදිලා කරගෙන යනකොට අර ඇතුළතේ ඉන්න සුචරිතවාදීන් හුඟක් වෙලාට මේකෙදී අවියමෝරා ගන්නවා එහෙම නැත්නම් වාද මුඛ වෙලා මෙයා නැති කරන්න බොන අයින් කරන්න බොන කියලා දැඩි මත ධාරි වෙනවා. ඉතින් ඒකකොට සමහරලාට අර වැරදිකාරයත් වැරද්ද කළත් මේක සාසනික මේ පිළිවෙලක් නෙවෙයි මට එහෙම කවුරක්වත් කරන්න බලයක් නැහැ කියලා කැපෙන කිපෙන ගැටෙන අවස්ථාවලුත් එනවා. ඉතින් මේ වගේ වෙලාවල් වල මධ්‍යස්ථ මත ධාරි එහෙම නැත්නම් සීලෙන් සමාධිය ප්‍රඥාව පිළිබඳව හොඳ සද්ධාාවක් ඇදහිල්ලක් ඇති කෙනාට පේනවා මේ මත මේ ගැටුම් කෝක වුණත් යටින් ධර්මතාවයක් වැඩ කරනවා. පුද්ගලයන්ගම් පිහලා දාන ගතියක් එනවා. කොහෙන් යනවද හොයන්න බැරි වෙනවා. දවල්ද යන්නේ රැද යන්නේ කියලා දන්නේ ඒක සමහරට පුද්ගල ભેදෙමු සිදු වෙනවා. එනතම මේ අනවශ්‍ය, අමනුෂ්‍ය, එහෙම නැත්නම් මොන ආදී බලවේග තිබුණත් ඉබේම තල්ලු වෙන ගතියක් එනවා. ඉතින් ඊට පස්සේ සමහර කෙනා මේක මම කෙරුවේ මගේ මේකේ මේ දක්ෂකම සැලසුම කියලා. ඒත් ඊට වැඩිය මට පේන්නේ නිකන් අසංස්කාරිකවම මේ ධර්මතාවය නිසා මම මේ කියන්නේ පුංචි පද්ධතියක් වෙන අපේ මේ නිස්සරණවනේ ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක හොඳට බලන්න හිටියොත් කොහොම දුරස්ත බැල්මකින් එහෙම නැත්නම් මේවට ඇඟිලි ගහන්න නැතුව බලන්න හිටියොත් මේ ධර්මයේ තියෙන සජීවිකම මේ නෛර්යානික සද්ධර්මයේ තියෙන සජීවිකම දෙපැත්තකටම වැඩ කරනවා. එකක් තමයි ඒ නරක මූල ධර්ම නරක ධර්මතා නරක පුද්ගලයෝ තල්ලු කළ පැත්තකටත් දානවා. ඒ වගේම හොඳ අපටත් වැඩිය ගරුගත්තු උතුමන් වහන්සේලාගේ ඇසුරට පත් කරවලා එයත්ෝගේ ළඟට ගෙනත් දෙන ගතියකුත් තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ හැමදාම හැම තැනම සමාකාරයට පිළිටනයි කියලා සිද්ධ වෙච්ච තැන්වල සිද්ධ වෙන දෙයක් තමයි මේක. ඉතින් අපට මේ ධර්මතාවය දැක ගන්න පුළුවන් නම් ඒ ධර්මතාවයක් මෙම ක්‍රියාත්මක වෙනවයි කියලා එච්චරම චිත්ත පීඩ ගන්න දෙයක් නැහැ. එච්චරම මේ ප්‍රශ්න කරට ගන්න දෙයක් නැහැ. තමන් තමන්ගේ ශීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව රකින්නකොට සමහර විතක ව්‍යාපාර කරන්නත් වෙනවා. නමුත් ඒක අන්තවාදීව දැඩි මතධාරීව මම මේව කළ යුතුයි කියලා පරිතත කරගන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ මතය ප්‍රකාශ කරලා පැත්තකට වුණාම මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක ඔය ඉස්කෝලේ යන කාලේ මේ බුද්ධ학මක් විෂයක් වශයෙන් ඉගෙන කාලේ මං හිතුවේ පුද්ගලයෙක් වශයෙන් එවැනි බුද්ධ ආගමක් දැන් නැහැ දහගම මැරිලා ධර්මේ මැරිලා තියෙන එක. ඒ නැත්තම් මේ බුද්ධ ආගම ගැන යල්පැනව දෙයක්. ඒකට මෙහෙම ස්වයන් සිද්ධ ක්‍රියාවලියක් නැහැ කියලා. ඒ නිසා ඒකට පණ පොවන්නවක්වත් එකෙන් වැඩ ගන්නවත් බෑ මේක අවලංගු කාසියක් වගේ කියන හැඟීමක් තමයි මගේ තිබුණේ. ඒකට මම හිතනවා ගොඩක් අපිට සාධ්‍යෙන් බලපෑමක් එන්න ඇති ඉස්කෝලේ කරපු මේ විද්‍යා අධ්‍යාපනයේදී ඒක බොහොම සජීවී. ඒක බොහොම කසක වෙනවා බලක වෙනවා ඉස්සරහට යන්න පුළුවන්. ඒත් බලනකොට නිකන් අර අධිවේග වාහනයක් එක්ක බලනකොට මේකයි මගේ බර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා කියලා මම සීමා මම ජමා කරත්තකාරයා තමයි බුද්ධ ආගමේ තිබුණේ. විද්‍යාව කියලා කියන්නේ එහෙම නෙමෙයි අධිවේගයෙන් යන එකක්. ඉතින් අපි අනිවාර්යයෙන් මේකට ඇදිලා ගියා. මේ බුද්ධ ආගමේ තියෙන මේ අර පෑයට හැතපොමයි වේගය නිසා. නමුත් මම බොහෝම ආඩම්බර වෙනවා. ඒ අවුරුදු 40 50 ඇතුළත විද්‍යාවේ තියෙන පුස් බව, විද්‍යාවේ තියෙන මවාපෑම, විද්‍යාවේ තියෙන මේ තමා විසීම තමා විනාශ කරගන්න ගතිය අදිශීක්‍රව සිදු වෙනකොට අර බුද්ධ ආගමේ තියෙන වේගය අඩු වුණත් ඒකේ තියෙන නෛර්යානිකත්වය එහෙම නැත්නම් ඒකේ තියෙන මේ <coughs> ගැම්ම ඉතාම ලස්සනට කැපිපෙන්න පටන් ගත්තා. ඉතින් මේක සරුවච්චන් ආංශේ දැන් අපි මෙතෙක් වෙලා කතා කරුවේ පාපතරයන් මේ ශාසනයෙන් අයින් කිරීම සම්බන්ධව එනතම් මලකුණක් වෙරළට تعلق කරන ධර්මතාවය පිළිබඳව. ඒකේ අනිත් පැත්ත බැලුවොත් මේක එක විදිහක අබ්බැහියක්. දිගට යනවා. හොඳ දේවල් වලින් වඩා හොඳ දේවල් වලට අනේක මේ තේජෝ තේජ පරායනය ආලෝකයෙන් ආලෝකයට අනේකත් අර වැනි සයනායනික සද්ධර්මයක නැත්තම් ධර්ම විනයක සිදුවෙන දෙයක්. ඉතින් සරුවචනාංශයේගේ මෙතන මේ විදිය නරක දේවල් ඉවත් වෙන ධර්මතාවය කියන වගේම ධර්මයේ ಗುಣ කතා කරනකොට සක්කාතෝ භගවතා ධම්මෝ සාන්දිටිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ කියලා ගුණයක් පෙන්වනවා උපනායන ගතියක් තියෙනවා මේ ධර්මයේ හොඳින් වඩා හොඳට තල්ලු කරනවා. නරක එක්කන කැපිලා කැපිලා එළියට යන අතර තමන් තමන්ගේ සීල සමාධි ප්‍රඥා පිළිබඳව වග වෙනවන ඇදහිල්ලක් තියෙනවන කුසල ඡන්දයක් තියෙනවන අදිමොක්කයක් තියෙනවන හොඳට බලනකොට තේරෙනවා එnde ende ende ende එක ඕපනායක ගතියක් තියෙනවා උපනායනය කරන ගතියක් තියෙනවා මේ උපනායනය කරන ගතිය තමයි ධර්මයේ පණ කියන්නේ. නැත්තම් සජීවි ධමක හැටි. ඉතින් මේ ලෝකය කියලා කියන්නේ ගොඩබිම වෙන්න පුළුවන්, මහමුද වෙන්න පුළුවන්. නැත්නම් මේ සද්ධර්මය නැත්නම් ධර්ම විනය වෙන්න පුළුවන්. මේවා ජීවත් වෙන පද්ධති. ඒ පද්ධති වල අර කැපෙන, කෙටෙන, කොන් වෙන, අයින් වෙන, තල්ලු වෙන න්‍යාය පත්‍රය තමයි අපි ඉඳ ඇත්තේ සංසාරේ ගොඩක් කාලේ. අපිට තේරෙන්නේ ඇයි මේ මිනිස්සු අපිට කෙනෙහිකම් කරන්නේ ඇයි මේ මිනිස්සු අපිව කොන් කරන්නේ අයින් කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තට පිටපස්ස හැරලා බයිර කරනවා වැරදි කරන්නේත් නැතුව අපිට මේ විදිහේ දඬුවම් කරනවා රේ මේ කියලා අපි හිතුවේ නැහැ. ඒක මේ ධර්මතාවයක වෙන එකක් කියලා. අපි දැක්කේ පුද්ගල අභිරෝපණේ අසවලා මට මේ විදිහට හතුරුකම් කරනවා රේ මේ කියලා. නමුත් අපි කවදා හෝ ධර්මයේ තියෙන අර හොඳ දේෙන් වඩා හොඳ දෙයට තල්ලු වෙන ගතිය දකිනකොට අපිට සාධාරණ මතයක් ඇති කරන්න පුළුවන් මේ නරක අයින් කරන දේ ඒ වගේම හොඳින් වඩා හොඳට යොමු කරන දේ ධර්මතා මිස ඒ පුද්ගලාභිරෝපණයක් කරන්න ඕනේ නැහැ ආත්මවාදයකට ගන්න නැති වුණොත් මේ ਸਰුවචනසේ කියන්න හදන දේ අපිට sannivedana වෙනවා. නමුත් ඒ මේක උපනායනය කරන ධර්මතාවයක් එහෙම නැත්නම් එකින් එකට එකින් එකට යොමුවක් ගොනුවක් කියන්නේ නැතුව අපිට ලෝකායත විශ්යන් වල උගන්වන්නෙම එහෙම නැත්නම් අපිට හිත හදලා තියෙන්නම මේක කවුරු හරි කරන දෙයක් අසංකාරිකව කරන දෙයක් කියලා. අසංස්කාරිකව සිදුවෙන මේ ආහාර දාමේ ජල චක්‍රය වගේ ධර්මතාවයක් විදිහට නෙවෙයි. ඉතින් මේ නිසා අපි මේ දේ හඳුනාගන්නේ කෙනෙකුට හේතු කරලා. අසෝලාමට උදව් කරනවා අසෝලාමට හතුරුකම් කරනවා ආදි වශයෙන්. ඉතින් ඒක නිසා අපිට අර ඕපනයික කියන ගුණය ලෝකේ නැත්නම් ධර්මයේ පවතින ඕපනයික ගුණය තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට රළු නිදර්ශනයක් තමයි මේ මහමෝධයේ තියෙන මහමෝධයේ මේ කියන මේ අජීවි පද්ධතියක පවා මලකුණත් අල්ලු කරන ගතිය තියෙනවා. ඒ වගේම මුහුදු ජලය ස්වභාවයෙන්ම වාතයත් එක්ක ගැටලා උණුසුමත් එක්ක ගැටලා පිරිසුදු වෙන ගතියකුත් තියෙනවා. ඉතින් මේ දෙකෙන් අපිට තියෙන කොහොම හරි කරලා අන්න අර බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන දුස්සීල පාප ධර්ම මොනවාද කියලා අපි දැනගන්න ඕනේ. අපි ළඟ දුස්සීල පාප ධර්ම තියෙනවා නම් අනිවාර්යයෙන්ම කැපිල්ලක් එනවා. ඒක මේ අල්ලවගෙදර මනසා කරපු හුනියමක්වත් එහෙනම් සතර බලධාරී දෙවියන් වහන්සේ අපිට කරපු සාපයක්වත් එහෙනම් පරණ කරපු අකුසල කර්මයක්වත් මොකක්වත් නෙවෙයි. දුස්සීල පාප ධර්ම තියෙනවා නම් මේ ධර්ම විනයේ කැපිල්ලක් තියෙනවා. ඇත්තටම කියන්න පුළුවන් අපි ළඟ දුස්සීල පාව ධර්මචීති ධර්මයෙන් කැපුණත් සැපයි කිය. ධර්මයෙන් අපිට දඬුවමක් ලැබුණත් ධර්මයෙන් අපට පෙන්ලා දීලා තෝ දුස්සීලතෝ පාපතරයි කියලා අනේ අපිට ධෛර්යයක් තියෙනවා නේද පිළි අර ගන්න ධර්මයේ ඉදිරියට ධන වැටලා ධන වැටලා වැඳලා මම හිතනවා ඒක සැපයි කියලා. මොකද එතකොට අපිට ඒක හැබැයි දැක ගන්න වෙනවා දැක ගන්න ඕන වෙනවා ඒක ආත්මීය ධර්මයක් නෙවෙයි ඒක අනාත්ම ධර්මතාවයක් එතකොට කියන්න පුළුවන් අනේ වෙච්ච මොඩකම් වලට මෙහෙම වෙලාම ඇති කියලා අපිට ඒකට ඒ විදිහේ අපි කොන් වුණාට අයින් වුණත් ධර්මතාවයේ අදහගෙන යන්න පුළුවන්. නමුත් අපිට වෙන්නේ හුඟක් වෙලාට ඒක ක්‍රියාත්මක වෙන්න ආපු ඒජන්තයත් එක්ක තරහ වෙනවා. අහවලා තමයි මට මේක කෙරුවේ කියලා. ඉතින් ඒක අපේ නොදැනුවත්කම නැත්තම් අපේ මෝහේ එහෙම නැත්තම් අපි ළඟ තියෙනවා නම් මේ කෙලෙස් සහිත සංකල්ප එහෙම නැත්නම් අපවිත්‍ර කාය මනෝ ක්‍රියා එහා සමාන ඒකට හා සමාන ඝර්ෂණයක් ගැටුමක් කැපිල්ලක් එනවා ඉතින් අපි හිතනවා නම් අපි ළඟ එහෙම ටිකක් කාය කර්ම තිබුණාට වැරදිවුවා වචී කර්ම තිබුණාට දුස්චරිත මනෝ කර්ම තිබුණාට අපිට ධර්මය අවබෝධ වෙවයි කියලා අපිට සීලය පිහිටාවයි කියලා අපිට සමාධිය පිහිටාවා කියලා අපිට ප්‍රඥාව පිහිටාවා කියලා. ඉතින් ඒකට කියන්නේ තියෙන අවස්ථාවාදී කියලා. Tamanට අවශ්‍ය සුදුසුකම් නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යම් ආකාරයක අපි හිතන තරම් ප්‍රතිඵල නැහැ. ඒ වුණත් අපි උපරිම උත්සාහ කරනවා නම් අපිට හිතා ගන්න පුළුවන් ප්‍රතිඵල බලාපොරොත්තු නැති ගතිය නිසා අපිට වෙහෙසක් නැහැ. හැබැයි අපි ශක්ති ප්‍රමාණයෙන් හේතු සම්පාදනයේ යෙදෙනවා. එහෙමනම් අපි ළඟ තියෙන මෙවැනි තත්වයක් යටතේදී ඇතුළත තියෙන වාග් දුස්චරිත, කාය දුස්චරිත, මනෝ දුස්චරිත දරන්න බැලුවම ටික ටික කැපි කැපි යයි. නැත්නම් මේ පැත්තට මෙහෙම කිව්වොත් ඒ මහමෝදක මලකුණක් මෘත ශරීරයක් දරා ගන්න බැරුව වගේ අපි මේ ධර්ම විනයේ තියෙන ධර්ම විනයේ කම්පන වේගයට ඒ චංචලයට එනත්තම් ඒ ভাইබ්‍රේෂන් එකට වැඩ කරන්න ගත්තොත් අපේ ඇතුලේ තියෙන කෙලෙස් වලට දරා ගන්න බැරුව යනවා. ඒක හරියට කියන්නේ ලොකු භික්ෂු සමාජයක දුස්සීලයා භික්ෂු සමාජය විසින් අයින් කළා දාන්න වගේ අපි නිතරම ධර්මයේ යෙදී ගත කරනවා නම් අපි නිතරම ධර්මයම අම්මා කරගෙන තාත්තා කරගෙන සරණ කරගෙන යනවා නම් මේ මේ ධර්ම විනීම අම්මා අප්පා කරගෙන යනවනම් ඇතුළත මේ කෙලෙස් දරන්න බැරි තත්වයක් යනවා. ඉතින් මේ කෙලෙස් දරන්න බැරි తত্ত্বය සමහර විටක නිබ්බිදා ස්වරූපයෙන් මතුකොත්. එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් මගෙන් ගිලිහෙන ගතියකට යනවා. ඉතින් එතකොට ඒතියෙදි තමන්ගේ රුචි අරුචිකම් වලට විරුද්ධ හෝ වේවා, තමන්ගේ පෞරුෂත්ව ගති වලට විරුද්ධ හෝ වේවා මේ වෙන සුද්ධිය නැත්නම් මේ කෙලෙස් කපා හැරීම දැක දැන ගන්නවා කියන එක හුඟක් දියුණු මනසක් ඇති මාර්ගඵලලාභියෙකුට නම් හරි ලේසි. නමුත් ජාන්තමට සාසනයට බරගත්ත පෘ탁ජනයට හරිම අමාරුයි Taman තුල එවැනි සුද්ධියක් වෙනවාද කියලා දැනගන්න. දෙක එවැනි සුද්ධියක් දැනට ඇඟට අමාරුයි. දැනට Taman තිත්ත බේතක් බොන්නා වගේ Taman තේරෙන මේ වැඩේ කරන්න බෑ. yaad එන්නේ නෑ. ඒක හැමතැනම ගැටුම ඇති වෙනවා. ඉතින් එතකොට එක පැත්තකින් ඒ හිතම දෙස් දෙනවා මේකෙන් මේ ආත්මේ කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා. දෙක අන්න එවැනි යොදන යොදන කොට දැන් සාමාන්‍ය ලෝකේ වචනෙන් කියනවනම් හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ මාර බලවේග තිබිච්චාවේ කමන්නේ අපි මාර බලවේග කියන්නේ ඒ මාරයට හේතු කරන්න හදනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදරට හේතු කරන්න හදනවා මොකකට හරි හේතු කරලා කියන්නේ. එහෙම තියෙද්දිත් මේ ධර්මය එහෙමම ක්‍රියාත්මක වෙලා කොච්චර වද වින්දත් කොච්චර දුක් වින්දත් මම මේ ජීවිතේ මේක ඉවර කරන්න නම් මා විශ්ින් කළ යුත්තේ මොකද්ද මේ මෝදේ රළ ගහගෙන ගහගෙන ගහගෙන කුණු විසි කරනවා වගේ ඒ මෝදේ රළ වගේ මා විශ්ින් මේ කෙලෙස් ටික අයින් කරගන්න ඇතුලේ තියෙන කෙලෙස් ටික අයින් කරගන්නට කළ යුත්තේ මොකද්ද කිව්වොත් නැත්තම් ආසන්නම කාරණා මොකද්ද කිව්වොත් පච්චුපට්ඨානේ මොකද්ද කිව්වොත් කට හොදලා කියන තියෙන අප්‍රමාදේ තමයි. කට හොදලා කියන තියෙන සතිය තමයි. මේ සතියේ අප්‍රමාදේ අන්න ඒ ඒ සෞඛ්‍ය සම්පන්න කම්පන වේගය තමන්ගේ රුචිය නොතිබුණත් කරලා දෙනවා. ඒක නිසා ආධුනිකයට සත්‍ය හඳුන්ලා දෙනකොට අයියෝ ඕක මොකද්ද ඕක අපි උච්චරයට ওই වැඩේට සතියට උච්චර සෙල්ලම් කරන්න පුළුවන්ද? මෙච්චර මේ සද්ධාවට බැරි දේවල්, වීර්යයට බැරි දේවල්, සමාධියට බැරි දේවල්, ප්‍රඥාවට බැරි දේවල් කොහොමද මේ නිකම්ම නිකන් ওই පැත්තකටලා ඉන්න පතොල කරලක් වගේ ඉන්න සතිය කරලා දෙන්නේ කියලා අප්‍රමාදී කරලා දෙන්නේ කියලා ඕනම කෙනෙකුට වාද කරන්න පුළුවන්. නමුත් සරුවචන් වහන්සේ පිරිනුවම් මංචකයේදී පස්චිම වචනේ වශයෙන් දේශනා කරේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේට වය ධම්මා සංඛාරා මේ අප්‍රමාද ධර්මය අපි දන්නවනම් අපිට මම මේ කොටනගාගෙන යන මේ ක්‍රමයේ හැටියට අප්‍රමාද ධර්මය වඩ아가න යනකොට ඒක අදහාගෙන දැනගෙන අර්ථ වශයෙන් දැනගෙන න්‍යාය වතරෙන් නැත්තම් මේ චින්තාමේ වශයෙන් දැනගෙන ක්‍රියාත්මක කරනකොට හොඳ විතරක්ම අපේක්ෂා කරන්න එපා නරක එනකොට දෙගුණ අසන්තෝෂ වෙන්න කියනවා දැන් මේ කුණ කැපෙනවා දැන් මේ කෙලෙස් කැපෙනවායි කියලා ඉතින් ඒක තමයි ওই මහසිසාරෝ ස්වාමීන් වහන්සේ පොත ඒ විපස්සනා මාර්ගය විස්තර කරනකොට කියන්නේ හැම විපස්සනා ඥානයක්ම පහළ වෙන්න ඉස්සර වෙලා මිතුවක් විඳපු නැති දුකක් ඇවිල්ලා තමයි ඒක පහළ කරන්නේ. ඒ නිසා දුකක් එනවනම් භාවනාවේදී මේ දුක එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවායි කියලා අපේක්ෂා කරන්න කියනවා. ඒ දුක එනකොට නම් මූණට පැංගිරි මිරිකුවා වගේ. චිත්ත වේතක් බොන්නා වගේ. ඌලල්ලට ලුණු ගැහුවා වගේ. ඉතින් ඒ පුද්ගලයාටවත් බෑ සාධාරණීකරණය කරන්න මොන දේරද මම මේ දුක් විඳින්නේ කියලා. ලාභයකට නෙවෙයි, සත්කාරයකට නෙවෙයි, සිලෝකයකට නෙවෙයි. ඒකම මේ මහසීසාරක ස්වාමී ගෝලයා මම මම ගෝල ස්වාමීන් වහන්සේත් එක්ක මට මේ මම ගුරු වශයෙන් තියා හිට උන්වහන්සේ කියනවා භාවනාවේදී දුකක්වත් වුණා නම් දුක් වේදනාවක් හෝ දුකක් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා සතුට වෙන්නේ කියනවා. දැන් මොකක් හරි වෙන්නයි හදා. ඉතින් අද අවාසනාව වෙලා තියෙන්නේ එහෙම එනකොට යැත්තෝ අරමුණු මාරු කරන්න මේ අරමුණ බෑ ආනාපානේ හරියන්නේ වෙන අරමුණක් ගන්න බැරිද කියලා. එහෙම නැත්නම් ගුරුවරයා මාරු කරන. එහෙම නැත්නම් ක්‍රමේ මාරු කරන. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරන. ඒ කියන්නේ මේ ධර්මතාවයක් මෙතන වැඩ කරන බව අප්‍රමාදයක් මේක වැඩ කරන බව මේ සතිය වැඩ කරන බව තේරුම් ගන්න බෑ එහෙම නැත්නම් මේ සතිය අපිට හැමදාම සීනිබෝල අයිස්ක්‍රීම් චොක්ලට් දෙයි කියලා හිතන්නේ. ඔය බේත වැඩ කරනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න ඒක දැනෙන ලකුණ තමයි එnde end end end වෙනදට වඩා දුක් ඉදිරිපත් වෙනවා. හැබැයි හොඳට පරීක්ෂා කරලා බැලුවොත් ඒ වෙනදට වඩා දැරීමේ ශක්තියක් එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. වෙනද චරිචුරු ගගා විඳපුවා දැන් ගාණක් නැතුව විඳින්න පුළුවන්. හැබැයි බෙල්ල ගහලා යන જાති පෙලක් එන්න ඉන්න බව තේරෙනවා. ඒකත් කොහොම හරි දරාගෙන ඉන්න තරමේ අපේ ප්‍රතිශක්තිය වැඩනකොට ජීවිතේ පැහැර ගන්න જાති එන්න මේ දුක් එන්න දඟලන බව පේනවා. එන්න එන්න එන්න එන්න තමන්ට ඒ අණුව අර ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, උපේක්ෂාව වැඩෙන බව තමන් අවබෝධ වෙයි කියලත් මට සාධාරණ සැකයක් තියෙනවා ලෝකයානම් කවදාකවත් අවබෝධ කරන්නේ විශේෂයෙන්ම අපේ කිට්ටුවන්තෝ එක් එක්කත් නෑ ඒක තේරුම් ගන්න මට්ටමේ ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ඇයි මේ ඉල්ල ඉල්ල මේ බෙදාගෙන වළඳන්නේ ඇයි ඇදගෙන නාන්නේ ඇයි මේ දුක් විඳින්නේ කියලා. ඇත්තට මේ සූත්‍රයේ කියවෙන ප්‍රධාන කාරණාවක් මම මේ දුක් එහෙම නැත්නම් කෙලෙස් එහෙම නැත්නම් පාපේ අයින් කරන පැත්තට වගේම හොඳක් Taman පැත්තට එනකොට අපි මේ පුරුදු සම්මත හොඳයි නරකයි එක මේ දෙල්ලම කරන්න බෑ. ඒකේ පැහැදිලි වෙනසක් විප්ලවයක් එහෙම නැත්නම් පරිණාමයක් විපරිණාමයක් රූපාන්තරණයක් වෙන්න ඕන. ඒ නිසා ධර්මයේ තියෙන උපනායන ගුණය, ඕපනායක ගුණය අපිට තේරුම් අරගන්න පුළුවන් නම් ඒ භාවනා ඉහළට යන්න යන්න යන්න යන්න මේ ප්‍රයෝජනේ තකා වැඩ කරන ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට කතා කරන අයත් එක්ක මේක කියාගන්න බැරි නිසා ගොළුවත ලේසි වෙනවා. ඒ ධර්මතම ආර්ථික විද්‍යාවක්, ඒ ධර්මතම දේශපාලන විද්‍යාවක්, ඒ ධර්මතම සමාජ විද්‍යාවක් උගන්වන ලෝකයේ කොහොමද අපි මේ කෙලස් කපන වැඩේට මෙච්චර උරදී ලයදී වැඩ කරන්න කියන එක හිතා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා භාවනාවේදී මම මේකෙදී සුද්ධ වශයෙන්ම කියන විශේෂණ පදයක් දාලා විපස්සනා භාවනාවේදී මෙන්න මේ ධර්මතාවය දන්නේ නැත්නම් පෑහෙන පැංගිරි රහක් එන්නේ. පෑහෙන තිත්තඹ ආඹුල්ලඹ තමයි කණ්ඩ තිද්ද වෙන්නේ. නමුත් ඒ හරි අර්ථකතනෙ දී ගන්න පුළුවන් වුණොත් ඒ අර්ථකතනෙ එන්නේ හැබැයි සෑහෙන භාවනා කළා සෑහෙන අත්දැකීම් ලැබලා සෑහෙන වෙහෙස දරාගෙන යනකොට තමයි. ඉතින් අර මුල් මුල් කාලේ තාම මේ අත්දැකීම් තම ලැබලා නැත්නම්, එච්චර මෝරලා නැත්නම්, ඒ ධර්මයේ අහනකොට එහෙම නැත්නම් තර්කයට නගා ගන්නකොට සමහරකට පන්නරේ හිටිනවා. ඒ නිසා ආරම්භයේදී මේ භාවනාවට පෙළඹෙන සතියට පෙළඹෙන මේ අප්‍රමාදයට පෙළෙන මුල් කාලේ Tamanටවත් අදාහ ගන්න බෑ මෙච්චර දෙයක් දරන්න පුළුවන් වෙයිද කියලා මම කොයි අතරද යන්නේ කියලා මොන මොන පෙරලි වෙයිද කියලා හිතා ගන්න බෑ. නමුත් එනේන දෙයට එනේන දෙයට මේ ධර්මතාවයේ තේරුම් ගන්න මේ උපනායක ගතිය තේරුම් අරගෙන උපනායනය කරන ගතිය තේරුම් අරගෙන යන්න යන්න යන්න යන්න පේනවා මේ ශාරුවච්චන් වහන්සේ අවුරුදු 2600 කලින් පහළ වුණාත් ඇතැම්ම 10 ගානක පහළ වුණාත් උන්වහන්සේගේ මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ හොඳට වැඩ කරනවා. මොන්නම හේතුවක් නිසාවත් දඬ විමන ලැබපු කෙනෙක් මේ අප්‍රමාද ධර්මයත් එක්ක යනකොට සති ධර්මයත් එක්ක යනකොට ඕපනායක ධර්මයත් එක්ක යනකොට නැමෙන්න දන ගහන්න පිළිගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. ඒ පුරුෂයා দমনය කරනවා. දැපෙන දමා ගන්න. කීකරු කර ගන්න. ඒ මොකද තමයි තේරෙන පටන් අර ගන්නවා මේ ඇදහිල්ල නැතුව මේ බුදුහාරෝ කියපු නිසාවට මේ අප්‍රමාද ධර්මයේ අදහන්න නැත්තම් සතිය අදාහගත්තේ නැතුව අපි මේ ලාභයට සත්කාරයට යන පැත්තට ගියොත් ඒ කාන්තේම ප්‍රයෝජන වගේ මොනවද හම්බ වෙනවා ඒව ඔක්කොම සංසාරේ පැත්තට යන්නේ උපදි පැත්තට යන්නේ නිරූපදි පැත්තට යන නෛර්යානික පැත්තට යන ඕපනායක ගතිය දැක ගන්න නම් ඒ සඳහාම සම්මාදිට්ඨිය අවශ්‍ය කරනවා. පෙර දැක්ම අවශ්‍ය කරනවා. ඉතින් ඒක අපිට જાතියක් වශයෙන් මම හිතන්නේ අපි රෝදපාලුවට ලක් වුණා මේ බටහිර ආක්‍රමණ නිසා විදේශ ආක්‍රමණ නිසා ඒක නිසා අර සිංහලයාගේ තිබිච්ච ඒ පැමිණි දුක් පැණි රහයි කියන ගතිය ගෙවම් කරලා දැන් අපි පුංචි දෙයට සැලෙන එහෙම නැත්නම් ඒවට මේ පරදේශක්කාර ක්‍රම වලින් ඒවා මර්ධනය කර ගන්නට හැදිච්ච නිකන් පින්න පුහුල් ගෙඩි වගේ කිසි දෙයක් දරා කියා ගන්න බැරි જાතියක් බවට පත් වේගන යනවා විශේෂයෙන්ම මේ ඉන්න પરම්පරාවට වැඩිය මේ પરම්පරාවට දරුවෝ නම් ගණ්ඩ දෙයක් නැහැ. එක්කෙකුට බෑ මොන හරි ප්‍රශ්නයක් ආවම මුණ දී ගන්න. ඒකට මේ પરම්පරාව වග කියන්න ඕනේ. මොකද මේ પરම්පරාවේ එච්චරවක්වත් ඒ දරුවන්ට දුක එනකොට දුකට මුණ දෙන්න අවස්ථාව තිබ්බේ නැහැ. ඒ කට්ටියට අවශ්‍ය අත්දැකීම් සම්භාරය ලබා ගන්න දුන්නේ නැහැ. හැබැයි ඒ නිසා මම හිතනවා ඊගා પરම්පරාව මේට වැඩිය දක්ෂ වෙයි කියලා. මේ අප්‍රමාද ධර්මයේ තේරුම් ගැනීම. සති ධර්මයේ තේරුම් ගත්තොත් ඒගොල්ලන්ට තේරෙයි මේ අම්මල දාතලගෙට වහගෙන අපිට මේ දෙන දේ නෙවෙයි ඕන කරලා තියෙන්නේ මේ මහා සමුද්‍රෙත් තියෙනවා නරක අයින් කරන ගතියක් ශාසනයේ තියෙනවා නරක අයින් කරන ගතියක් ලෝකයේ තියෙනවා න්‍යාය ධර්ම වගේක් ඔය එකම න්‍යාය ධර්මකත් පොත්වල නැහැ ඇත්තටම ගැඹුරෙන් සලකලා බැලුවොත් මුළු ලෝකෙම කරන්න හදන මේ න්‍යාය ධර්ම විනාශ කරන්න හදන එකයි. පසුගිය අවුරුදු 300න් 200ක්ම මේ විද්‍යාව කෙරුවේ අපිට මේ ලෝකයේ කාලගුණය වෙනස් කරන්න පුළුවන් කිය. මේ ලෝකයේ අන්තරය අපිට ඕන විදිහට හරවන්න පුළුවන් කිය. අපි මේකේ දැන් අත්පොත ලියාගෙන යනවා අත්පොත හම්බුනාට පස්සේ කරන්න පුළුවන් කියලා. කරන සෑම දෙයකින්ම කෙරුවේ පරිසර දූෂණය කරපු එකයි. එහෙම නැත්නම් මේ එකිනෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා නැති කරපු එකයි. ඒ නිසා අපි ඈත් වෙන්න පටන් අරගත්ත ස්වභාවයෙන්. නමුත් මේ සති ධර්මයෙන් නැත්තම් අප්‍රමාද ධර්මයෙන් යන්න යන්න යන්න යන්න අපි ආපහු සැරයක් අර ස්වභාවික ධර්මයක් එක්ක නැත්තම් වර්තමාන මොහොතත් එක්ක නිකලස් තත්වයක් එක්ක එන්න පටන් අරගෙන තිනවා. ඒක නිසා අපට ඉගෙන ගන්න නෙමෙයි තියෙන මේ ඉගෙනගත්ත කුණු හarp ටික අමතක කරන එකයි. මේවා ඉගෙන ගන්න ගන්න ගන්න වෙන්නේ මොකද්ද මේ පරිසරයට අපි අභියෝග කරන්න පටන් අරගන්නවා. තෝ එහෙම වුණාට මම තෝ නැති කරන මට ඕන දේ මම කරනවා කියලා කරන්න පටන් ගන්නවා. ඉතින් පුළුවන් වෙයිද මේ පහර අද අසුර ඉදිරිය කියපු විදිහට මලකුණක් මූදට වැටිච්චාම මලකුණ මූදෙන් ඉවත් කරනවා කියන ගුණ ධර්මයේ මූදෙන් අපිට අයින් කරන්න පුළුවන් වෙයි. ඒ වාගෙම තමයි මේකේ දුස්චර්යයක් කරමින් අපි කියන කාය දුස්චර්ය, වචී දුස්චර්ය, මනෝ දුස්චර්ය කියන මොකක් හරි කරමින් අපිට වංචා කරලා පගාවක් ගහලා නිවන් ලබන්න පුළුවන් වෙයි. නැත්නම් කහාගේ හරි ආශිර්වාදකින් නිවන් ලබන්න පුළුවන් වෙයිද? ඒ නැත්නම් දන් දීලා නිවන් ලබන්න පුළුවන් වෙයිද? සද්ධාවෙන් නිවන් ලබන්න පුළුවන් වෙයිද? ඒ හැම දෙයකම තියෙනවා ඒ අසමබර ගති මෙන්න මේ අසමබර ගති වල තියෙන අසමබර ගතිය මේකයි කියලා දැනගන්න ඒ අප්‍රමාද ධර්මයේ සත්‍ය වඩනකොට මේ න්‍යාය ධර්ම අම්මා අප්පට වැඩිය ඉගෙන ගත යුතුයි නැත්නම් මේ ශරීර යන්ත්‍රේ මාර්ගයෙන් ඒක පොතේ නෙවෙයි. ශරීර යන්ත්‍රය ඉගෙන ගත යුතුයි කියලා ඒ න්‍යාය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ඒක කාටවත් කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට සංවේදී જાතියක් ඉන්නවා. ඒ සංවේදී જાතියට බුදුහාමතුන්ගේ බණ ඇහෙනකොට නෛර්යානිකත්වය ඇහෙනකොට උන්වහන්සේ ඇත්තටම ලෝකවිදු තමයි. මේ සංස්කාර ලෝකයක් අවකාශ ලෝකයක් සත්ත්ව ලෝකයක් දැන බලවදාරලයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ වෙනතු මේ කවුරු සන්තෝෂ කරන්න බුද්ධඝම කරන්න විතරක් විශේෂ කරන කතාවක් නෙවෙයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ওই හුස්ම ගන්න එක ආස්වාද ප්‍රසවාස නැත්නම් සක්මන් කරනකොට ඔච්චර විශාල න්‍යාය ධර්මයක් ක්‍රියාත්මක වෙනවද? එනත්තම් අපි මේ බුදුහාමරගේ සර්වඥතාඥාණය අනුව දේශනා කරපේ අපිට ඔක්කොම තේරෙනවද කියලා මුලින් නම් වැටහෙන්නේ නැහැ. ඒ මොකද අපි ගැම්ම නැති නිසා. ඒ නිසා මහා මොහොතේ මේ මලකුණක් එළියට දාන ශක්තිය තියෙන එකේ ගැම්මේ. ඒ ගැම්ම බැලු බැලමට පේන්නේ. ඒ වගේම තමයි හොඳ ධර්ම අප්‍රමාදයේ ප්‍රධාන කරගත්ත නැත්නම් අපි සාමාන්‍ය සද්ධා සීල සති සමාධි ප්‍රඥා කියන ධර්ම ගත්තත් කොයි ධර්ම ගත්තත් ඒකේ ආරම්භක වේගයට මොනවත් කරන්න බෑ. ඒක කස කැවිලා Java කැවිලා ආවට පස්සේ තමයි ඒකෙන් මේ අද්භූත ආශ්චර්ය වැඩ කෙරෙන්න පටන් අරගන්න. ඒ නිසා මේ සතිය මුල් සතියට කියන්නේ ඛණ්ඩ සතිය, කඩ කඩ වෙච්ච සතියක්. අපිට හුස්ම රැලි හතරක් පහක් කරන්න පුළුවන් සක්මණේ විනාඩි පියවර හතරක් පහක් යන විතර කැඩෙනවා. ඉතින් අපි බෙහෙතනදී මේ උපන ඕපනයික ගතිය දැනගෙන මේක අඩු ගන්න සතිය නැති එක දැන් කැඩි කැඩි හරි පුළුවන් කියලා අනේ මට මේ තප්පර හතරක් දිනක පහක් කරගන්න පහ දිනක හයක් කරගන්න හය දිනක හතක් කරගන්න මේ කරන ප්‍රයත්නයේදී දවසක අපට එනවා හුස්ම රේ 10ක් පහලා නැත්නම් තප්පර 10ක් 15ක් නැත්නම් තව තප්පර 10ක් 15ට සතිය කැඩෙන්නේ නැහැ කියන තරමේ විශ්වාසයක් වෙන තරමට සතියේ. සක්මණේදිත් එනවා. අන්නේම කරලා කරලා කරලා මේ සතිය සුපතිට්ඨිත සතියක් කරගන්නවා. වේපුල්ල සතියක් බවට පත් කරගත්තට පස්සේ අපිට හිතා ගන්න බැරි ආත්ම ශක්තියකුත් ධර්ම වැටහිල්ලකුත් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේකේ වෙලාවට තේරුම් ගත යුතු දේකුත් තියෙනවා. ඒ මොකද්ද? මේක ක්‍රමයෙන් වැඩෙන නිසා අපේ අතින් ඒක කවදාකවත් සමාදන් වීමක් වෙන්නේ අගේ කිරීමක් වෙන්නේ අපිට මදිගතිය තමයි තේරෙන්නේ. සතිය නැති තැන ඉඳලා අපි සතිය යම් ප්‍රමාණයට අරගෙන ගියාට සංසන්දනාත්මකව අපේ මේ ඉදිරි ගමන මේ ගැම්ම Tamanටම වැටෙන්නේ නැහැ. වැටුණත් අයියෝ මෙච්චර මහන්සි වුණා තාම සතිය මදිනේ කියන එක තමයි තේරෙන්නේ. මේක තමයි කෙලස් කියන්නේ. අපිට අදාහ ගන්න පුළුවන් නම් අම්මා අප්පා දීපු එකක් නෙමෙයි මම්ම හොයාගෙන ගිහලා අඩු ගානේ මට දැන් සත්‍ය කියන එක තේරෙනවා කොටින්ම සත්‍ය නැති බව තේරෙනවා මේක බරපතල සත්‍යයක් මලක දැන් සතිය නෑ කියලා ආනේ ඒ පැත්තට මේක හොඳට දාගන්න පටන් අරගත්තොත් තමන්ටම තමන්ගේ ඒ ක්‍රමික වර්ධනය සාධනීය පැත්තට නැත්නම් ගැම්ම කවන පැත්තට, Java කවන පැත්තට යන්න පටන් අර ගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සතිය අටපොලක සඳහන් වෙනවා. සතිපට්ඨාන සතිය හතරයි. සති ඉන්ද්‍රිය, සති බලය, බොජ්ජංග බල සතිය සහ මාර්ගංග සතිය කියලා. ඉතින් ඒකෙදී ඇත්තටම සතර සතිපට්ඨාන සතිය කියලා කියන්නේ අපි වල වැටි වැටි ඉගෙන ඇවිදින්න හදන වෙලාව. ඒකෙන් ගිහියාට පස්සේ යම් දවසක සතියේ ඉන්ද්‍රියක් බාටපත් වෙනකොට එයාට පුළුවන් Taman සද්ධාවෙන් පිරෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන දෙයකින් වැටෙන්න පුළුවන් නාති වේසනයක් වෙන්න පුළුවන් වස්තු වේසනයක් වෙන්න පුළුවන් කම්පන චංචල තත්ත්වෙ ඉන්න පුළුවන් නමුත් ඒ යෝගාවචරයට ටික දවසක් ගිහලා සති ඉන්ද්‍රියෙම සතිය කියන චෛතසිකේ ඉන්ද්‍රියවල් ඉන්ද්‍ර ඉන්ද්‍ර කියලා කියන නායකත්වය අරගෙන ආය පෞරුෂත්වය හතලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. හැබැයි ටිකක් වෙලා යනවා. එතන ඉඳලා වෙල යම් වෙලාවක සති ඉන්ද්‍රිය සති බලයක් වෙන්නේ ප්‍රති බලයක් වෙනකොට ඉන්ද්‍රිය தත්ත්වේ බල தත්ත්වයටපත් වෙනකොට ඇති වෙන වෙනස සරුවච්ච සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පමාදේන කම්පතිටි සති බලං කියලා තමන් සතියෙම නැති බත් අත්තරපත් වෙනවා. නැත්නම් සතිය නැති අවස්ථාවල් සතියෙන් වැටෙන අවස්ථාවල් සතිය ලුහුට යන අවස්ථාවල් ඇති වෙනවා. ප්‍රමාදයට වැටෙනවා. ඉස්සර මෙයා හරියට තැවෙනවා. අයියෝ මෙච්චර මහන්සි වෙන මගේ සතිය නැති වුණා. මට අසවල් වැඩේ කරනකොට මුගාක් වෙලා යනකම් හිතවිලි ඉඳලා තියෙන්නේ. ශාද්දක වේදනාවක් කියලා සතිය කැඩිච්චාම තැවෙන ගතියක් එනවා. මේ සති බලයක් වෙනවයි කියලා කියන්නේ සතිය කැඩුනයි කියලා හිත ඇවුල් ගන්න නැති අවස්ථාව. ප්‍රමාද වුණාට හිත කම්ප කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ පුංචි සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනකොට ඇති වෙන මේ වගේ ಗುಣ අර සාරිපුත්ත වගේ කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙක් නිර්වචනය කෙරුවට යෝගාවචරය කවදාකවත් තේරුම් ගන්න තේරුම් ගත්තා තේරුම් ගන්නේ බංකොලොත් භාවයෙන්. පෙරදිච්ච භාවයෙන් අයියෝ මෙච්චර මහන්සිුණත් මට සතිය නෑනේ කියලා. නමුත් සාරිපුත්‍ර සාංශය ඉතාමත්ම අර සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න හොඳ ඉදික් කරනා වගේ අරන කියනවා සති ඉන්ද්‍රිය සති බලයක් වෙන දවසේ සතිය කැඩීමම තමන් සාක්ෂියක් කරගන්නවා කැඩෙන කැඩනකොට දන්නවනේ අඩු ගන්න දැන් එකයි ඕක දිනු කරන්න තියෙන ක්‍රමේ කැඩුනයි කියලා පශ්චාත්තාප වෙන්න එපා අන්න එතකොට සතියේ කස කැවෙන්න ගන්නවා. බල කැවෙන්න ගන්නවා. එතකොට අසති වෙන්න වෙලාවෙත් මොකද්ද ක්‍රමයකට තේරෙන්න පටන් ගන්නවා. අන්න එimhe තේරෙන්න පටන් අර ගන්නකොට ඉස්සල්ලා සතිය නැති වෙනකොට පශ්චාත්තාප වේකනා දැන් සතිය නැති වෙන තුලිමු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. අද උදේ අපි ඔය කේමානන්ද ස්වාමීන්ගේ බණක් ඇහුවා. ඒ බණ පටන් ගන්නකොට උන්වහන්සේ නිකන් ඇඟට නොදැනි මේක කියාගෙන ගියා මට කොහොම සතුටක් ඇති වුණා. මේක කිව්වට පස්සේ හැබැයි මේගොල්ලෝ මේ පටලවගනින්ද කියලාත් මට හිතෙනවා. උන්වහන්සේ නිකාම මේ අද අපි කාය විච්ඡන්දන සූත්‍රයේ විජේ සූත්‍රයේ ඇහුවේ උදේවරුවේ දෙවෙනි පටියේ ඒකෙදි කිව්වා මේ සත්‍ය දුක්ඛ සත්‍ය කිය. ඒ මොකද දිගට හිටපන් කියවට හිටින්නේ නැහැ කඩලා යනවා. වෙනස් වෙන්න වෙනස් වෙන දේ දුකයි තමයි. එනිසා සතියත් වැටෙන්නේ දුක්ඛ සත්‍යයට මේ සතිය මට අඛණ්ඩව පවතිවා කියන තණ්හාව නිසා අපි සංසාරේ බැඳිලා තියෙන්නේ. අප්‍රමාදේ මට හැමදම ඉන්න ඕන කන කොටයි බොන කොටයි යන කොටයි එන කොටයි හැම වෙලාවෙම පැය 24 මට සතිය ඉන්න ඕනෑ කියලා අපි ළඟ සතියට තෘෂ්ණාවක් තියෙනවා. සතිය පිළිබඳ ප්‍රේමයක් තියෙනවා. ඇලී ගැලීමක් තියෙනවා. මේක තමයි තණ්හා මේක තමයි තණ්හා සිනහය අපි සංසාරට බැඳලා තියෙන්නේ. අපි කවදා හරි දැනගත්තොත් දැකගත්තොත් මේ සතිය එනකොට සතුට වෙන ගතිය තමයි තෘෂ්ණාවේ ලක්ෂණය. නමුත් යන නැති වෙලා යන නිරුද්ධ වෙලා යන වෙලාවෙත් අපි මේක මධ්‍යස්ථ හිතින් බලාගෙන ඉන්න පුළුවන් නම්. සතිය නිරුද්ධ වෙලා යන වෙලාවේ වැටිලා යන වෙලාවේ ලුහුටලා යන වෙලාවේ මේක තමයි ඔය සාරිපුත්‍ර සාංශ කියන්නේ සතිය ගිලින වෙලාවේදී සැලෙන්න එපා. පමාදේ න කම්පති කම්පා වෙන්නේ නැත්නම් අන්න එදාට තේරෙන පටන් අර ගන්නවා මේ සතියෙන් සනාතනිකව අපිට දීපු දුක වෙනුවට සතිය කැඩෙන හැම වෙලාවෙදීම ඒකේ Nirodhe දකිමින් සතියේ නිරුද්ධ වෙන පැත්ත දකිමින් නොසලී සිටීමේ ඒක සත්‍යයක් වඩපත් කරගන්න පුළුවන් මෙන්න මේක තමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ මාර්ග සත්‍ය වෙන්නේ සතිය ගිලිනකොටත් ඒක අනුංගෙ දෙයක් බලා ඉන්නවා ඉතාලම ආශාවෙන් වැඩි යුතු සතිය ගිලිහෙනකොටත් ඒක දිහා බොහොම මේක සම්මා දිට්ඨිය තමයි. මේක සම්මා සංකල්පය තමයි. මේක සම්මා වායාමයේ තමයි. මේක සම්මා සතිය තමයි. මේක සම්මා සමාධිය තමයි කියලා බලහින්න පුළුවන් නම් මේ මනසයි සතිය කියන ධර්මයේ විමුක්තියක් ලබනවා. ආන්නේ විදියට මේ සතිය යම් තැනකට ආවට පස්සේ ඒ සතියම දුක්ඛ සත්‍ය වෙනවා. සතියම සමුදය සත්‍ය වෙන එකට තිය ආශාව ගිලෙන වෙලාවේ නිරෝධ සත්‍ය වෙනවා කියලා බලනකොට කෙලෙස් වලට මොකද වෙන්නේ? මේකට ඔය බුරුමෙදී අහපු බණකින් කොනක් මට මතක් වෙනවා. සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ගැන කතා කරනකොට. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා. ඊතර සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය පළවෙනි එක පෙන්වන්නේ නෝපන් අකුසල් නොයිපද වීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කර ගන්නවා. වායමති වීරියක් වැරක් දරනවා. චිත්තම් පක් ගන්නා ඊට පස්සේ දඩි කරලා හිතා ගන්නව නෑ මම මෙතෙක් කල් දැන නොදැන පෞසිද්ධ කරවා දැන් නම් බෑ. කියලා ඒකට හිත දත කාලා අල්ලනවා. චිත්තම් පක් ගන්නාදී පදාහිරවතේ ප්‍රධාන වීරියක් කරනවා. මේකට කියනවා මේ නූපන්නා කුසල් නොයිපද වීම පිණිස ගන්න ප්‍රයත්නයේ කියනවා වීරියේ උත්කෘෂ්ඨ අවස්ථාවක් කියලා. වීරියම තමයි මේ සතර සම්මප්‍රදාන් වීරියම තමයි හතරම. නමුත් දෙවෙනි එකේදී කියනවා uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya chandan janeti vāyamati viriyaṁ ārabati cittappagganāti padāti. දැනට సంతානයේ uppannā වූ යම අකුසල කර්මයක් තියෙනවා තමයි දන්නවා. දැන් පේනවා මට රාගේ තියෙනවා. එහෙම නැත්නම් ආසාවක් ඇති වෙනවා. එහෙ නැත්නම් නද්දකින් කියලා ඔන්න තරහක් ඇති වෙනවා. එහෙම නැත්නම් නිදිමතක් ඇති වෙනවා. එහෙ නැත්නම් සැකයක් පහළ වෙලා. එහෙම නැත්නම් දෙගිඩියා හිතක් පහළ හොඳට දැන් දන්නවා. අන්නේ දැනට సంతානේ කෙලසෙන මේ අස්පනා අපිට කෙලසෙන ධර්මයක් ආපුවාම චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති කියන මේ ධර්මතා දැන් ක්‍රියාත්මක වෙන්නේ සතිය මාර්ගෙන් තමයි. කෙලස් හිතට වද්දා ගැනීමට නොදෙන දේ හරියට කියන්නේ අගනුවරක් වට කරන්න ගහපු තාප්පයක් වගේ. ඒ තාප්පෙන් හතුරන්ට රජුරංගේ විරුද්ධකාරීන්ට එන්න දෙන්න බලකොටු තාප්ප බැඳලා තියෙන්නේ මුරකාවල් දාලා තියෙන්නේ. ඒකට ඇතුළට එන්න දෙන්නේ. නමුත් ඇතුළේ කොයි වෙලාවෙත් ඉන්න ඔත්තුකාරයෝ. ඇතුළේ කොයි වෙලාවෙත් ඉන්න රජුරන්ට විරුද්ධව ඔත්තු බල නැත්තු নানা ප්‍රකාරති. ඒගොල්ලෝ අල්ලන්න බෑ යුනිෆෝම් ඇඳගත්ත පොලිස්කාරින්ගේ. ඒගොල්ලෝ අල්ලන්න ඇතුළේ ඉන්න ඕනේ රහස් පොලිසිය. රහස් පොලිසිය ඉන්නේ යුනිෆෝම් ගහලා නෙවෙයි. ඒගොල්ලෝ නිකන් ඔය ඇතුළේ නිකන් මල් පැලවට වතුර දානවා, අරක කරනවා, මේක කරනවා, ඈ ගහගෙන ඉන්නවා. කවුද දැන් ඇතුළේ සක්කටයුතු ඉන්නේ කියලා. අන්න ඕක තමයි සතියෙන් කරන වැඩි. එයාට මේ කෙලින් ගිහිල්ලා උඹ හතුරද උඹ වැඩිකාරද උඹ ඔත්තුකාරද උඹ අසවලාගෙන ඉච්චද මොනවක්වත් කරන්නේ බලාගෙන ඉන්නවා නිකන් ඒ හොරාට අහුවෙන්නේ නැති තාලෙට ආන්නේ බලා ඉන්නකොට මොකද වෙන්නේ යම් ආකාරයකට මේක ඇතුලේ හිටියානම් ඔත්තු සේවයේදීලා ඉන්න කෙනෙක් එයා දන්න යුනිෆෝම් කාර්යත් එක්ක වැඩ කරන හැටි එයාට තේරුනොත් දැන් මං ඇස්පල්මකට අහුවෙලා තියෙන කියලා මිනිහට විසුමක් නැහැ. මිනිහා වාෂ්පීකරණ වෙනවා එතනින්. මේක තමයි ওই මහමුදේ සෙල්ලම. මහමුදේ කුණක් හඩගත්තට පස්සේ මහමුදේ කුණ තල්ලු කළ තල්ලු කළ තල්ලු කළ ඉවරට තල්ලු කරනවා. ඒ වගේම තමයි ඇතුළට කෙලේශයක් ආපුවාම පොලිස් ඇඳුම් ඇඳගෙන ගිහලා ආමුදාය අරගෙන ගිහිල්ලක් කරන වැඩේට අපි කියනවා වීරිය කියලා. වීරිය චෛතසිකය. සතිය කරන්නේ මොකද්ද? රහස්සොත්තු සේවයක් කරනවා. එයත් එක්කම ඉඳලා අලගිය මුලගිය සේරම බලා ගන්නවා. නැත්තම් කෙලෙසේ මුලැමැදාක බලාගෙන යම් දවසක ඒ කෙලෙසේ දැනගත්තොත් දැන් තියෙන්නේ මේක සතිය ආරක්ෂාව යටතේ කියලා. නැත්තම් සතියේ තියෙන රහස්සොත්තු සේවයට මම දැන් ඇහැ ගැහුණයි කියලා ඒ කෙලෙසට කවදාකවත් ඉන්න බැරුව ඒක නිකම්ම එයාගම තියෙන දක්ෂකම් වලින් පැනලා යනවා. ඒ නිසා සතිය කරන්නේ බොහොම සූක්ෂම වැඩක්. අවශ්‍ය නම් වීරිය කැඳවරන. එහෙම නැත්නම් පොලිසියට කියනවා අන්න අයවල ගන්නවට සැකයි. ඔය ඇවිල්ලා බලන්න ඔයගොල්ලෝගම නිරීක්ෂණ කරගන්න මම ඔත්තුව දෙන්නම් අසවල් පාට ඇඳගෙන ඉන්නේ අසවල් තැන්ට ඉන්නේ අසවල් වැඩේ කරනවා අසවල් වෙලාවට කියලා තමන් පොලිසියට ඔත්තුවක් දෙනවා මිසක්කා අතින් අල්ලන්න යන්නේ. අන්න වගේ සතිය යම් වෙලාවක තමන්ගේ කෘත්‍ය ප්‍රමාණ දැනගෙන කරන්න පටන් අරගත්තට පස්සේ මේ ඇතුළත තියෙන කෙලෙස් වලට දරා ගන්න බැරි තත්ත්වකටපත් වෙනවා. හැබැයි ඔය හිතන තරම්ම මේ තේ හරියක් විදියට මංගල කාරණාවක් විදියට භද්‍ර දෙයක් විදියට යෝගාවචරයව සලකයිද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. ඒ මොකද කෙලෙස් කෙලෙස් වශයෙන් සතුට සතිය හැඳුනුවට අපි සංසාරේ පුරාවට කෙලෙස් එක ජීවත් වෙලා කෙලෙස් එක කරටත දාගෙන සිප වැළඳගෙන ආලිංගනය කරමින් ගත කරපු නිසා මේ කෙලෙස් අපෙන් දුර වෙලා යනකොට අපිට නිකන් පාළුයි පාළුයි වගේ දැනෙනවා. කම්මැලිකමක් දැනෙනවා. නීරසකමක් දැනෙනවා. එතකොට අපිට ආයෙත් හිතෙනවා අනේ පාය යන්න අනේ එන්න කියලා කියන. මේක තමයි හොදෝද මඩේ දාන සෙල්ලම. ඒ නිසා යෝගාවචරයා මේ සතියේ මේ කෘත්‍ය සතිය හරියට අඳුනලා දිලා අයින් කරන්න හැදුවත් සාමාන්‍ය වීතිකම කෙලෙස් වලට නම් යෝගාවචර සහයෝගය දක්වනවා. පරිඋත් ทาน කෙලෙස් වලදී යෝගාවචරය චපලයි. අනුසය කෙලෙස් වලදී යෝගාවචරය කෙලස් පාක්ෂිකයි, මාර පාක්ෂිකයි. සතිය ඇවිල්ලා හරියට අඳුරලා දුන්නත් යෝගාවචරය ඔන්නේ කමක් නැහැ ඉමු. අපි දන්න කෙනානේ, අඳුරන කෙනානේ කියලා අර කෙලෙස් වලට කරන අනුකම්පාව මේක දැනගන්න මේක දැනගෙන හිටියොත් මොකද්ද මේ සතිය ඇවිල්ලා හරියට අඳුනගත්තට පස්සේ අපි මේ සතිය පෙන්නලා දෙන නිවැරදි දැක්ම මේ තර්ක මනස පිළිගනීද අපේ සම්මුති සත්‍ය පිළිගනීද මේ පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍ය පිළිගනීද කියන එකේදී හරි විශාල මේ විරේක බේතබ්බීප කෙනෙකුට වගේ වෙහෙස කර තත්වයකටපත් වෙනවා. වක්කාර ගති පහල කරන වමන විරේචන පහල වෙන්න පටන් අර ගන්නවා. ආන එතනදී තමයි අපිට කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ. බුදුහාමුදුරු වගේ කෙනෙක් ඉඳලා අපිට කියලා දෙන්න වෙනවා. මෙතනදී ටිකක් ඔය ඔළුව කරකවෙන්න පටන් අරගනි. එපා වෙන ගති පහල වෙයි, නීරස ගති පහල වෙයි, නිින්ද යන්නේ නැති වෙයි, වක්කාර ගති පහල වෙයි. මේ ඇතුළේ මේ කෙලෙස් సంతාන හෙල්ලුම් කන වේලාව තමයි. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ප්‍රකට වීතික්‍රම කෙලෙස් නෙවෙයි. ඒවනම් ඉතින් අපි සමාජ සීලි මට්ටමෙන්ම දන්නෝනේ අයින් කළ යුතුයි කියලා. නමුත් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් වලට ගිහිල්ලා සතිය වැඩ කරනකොට අපිට ඒක දිය යුතු අනුග්‍රහය අපි දෙනවද නැද්ද කියන එක හිතා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා සතිය නිසිනිසේ වැඩෙන්න නම් අපිට තියෙන්නේ අපේ තර්ක ඥාන මේකට දාන්න යන්න එපා. සුතමේ ඥාන මේකට දාන්න යන්න එපා. සතියට දෙන්න පූර්ණ බලතල. දීල කියන්නේ මම මේ ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා අපි කියන වගේ සතියමයි සරණ ඔබ ගන්න තීන්දුව මගේ රුචියට අරුචියට විරුද්ධ වුණත් මගේ පෞරුෂත්වයට විරුද්ධ වුණත් මම සතිය අදාහගෙන යනවා කියලා ඒ සතියට ඔටුනු බලන්දුවොත් කොත බලන්දුවොත් ඒ සතියට ගැම්මක් එනවා හිතා ගන්න බැරි වෙනසක් අපේ ජීවිතේට අපේ රුචි අරුචිකම් වලට අපේ පෞරුෂත්වයට අපේ අධර්ම ආගම ධර්ම ක්‍රමයට ඇති කරන් දෙන්න පටන් ගන්නවා ඒකෙනම් එදා අවුරුදු 2006 චිර ඉස්සලා සවැත්නුර ජේතවනාරාමේ හිටියත් අද නියම විදිහට සත්‍යයට අනුග්‍රහ කරත් එකම තාලයකට තමයි සිද්ධ ඒක හරීම ප්‍රශංසනීය හරීම අභිරමණය කළ හැකි දෙයක් හරීම තීරියම් කරන දෙයක් හරීම අස්පනා අපිට දැකිය හැකි දෙයක් ඉතින් ඒ ඒ ශක්තිය සද්ධාවේ නැහැ කියලා කියන්න බෑ. සද්ධාවෙත් මේ වගේ හිතා ගන්න බැරි ආශ්චර්ය ධර්ම වර්ගයක් තියෙනවා. වීර්යයත් නැහැ කියලා කියන්න බෑ. සමාධියත් නැහැ කියලා කියන්න බෑ. ප්‍රඥාවෙත් නැහැ කියන්න බෑ. ඉවන් ඇත්තටම අපිට වරින් වර මේ වගේ ලොකු පිමි ලොකු අත්වල දෙන වෙලාවක් තියෙනවා. ඉතින් මේක ගැන හොඳ විග්‍රහයක් කරපු මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ නිසා උඟ දෙනෙක් මෙවැනි ආශ්චර්ය අద్භූත ධර්ම සඳහා සද්ධාව අදහනවා. අද සද්ධාව ගැන අදහිල්ලම තමයි සද්ධාව විශ්ර කරගන්න. ඒ නැත්තම් වීරිය ඉස්සර කරගන්න මම පුරුෂ ධර්මයෙන් පුරුෂ පුරුෂ ශක්තියෙන් පුරුෂ ධාමයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් මං කරනවා කියලා වීරියත් ඉස්සර කරනවා. එහෙම නැත්තම් සමහරු ඇබ්බැහියට මේ සියල්ල සඳහා සමාධිය අවශ්‍යයි කියලා හිතනවා. අබුද්ධාගම් කාර්යෝපව මේ දේ සඳහා ප්‍රඥාව අවශ්‍යයි කියලා හිතනවා. ඒ ශාංශ කියන ඇත්තටම මේ ධර්ම හතරේ මේ වගේ අපිට මේ වගේ ආශ්චර්ය අභූත වැඩ කරලා දෙනවා. හැබැයි ඔය හතරම විශ්වාස කරන්න බෑයි කියලා කොයි වෙලාවෙ කරන්නත් ඉඩ තියෙනවා නොකරන්නත් ඉඩ තියෙනවා. සතිය විතරක් කවදාකවත් ඒක වඩපු කෙනා පාවා දෙන්නේ ඒක ඒකාකාරීකමයට දිගට දිගට යනවා. හැබැයි ඉස්සරහට එන්නෙත් නැහැ. සද්ධාවත් එක්ක ඡන්දේ දිලලා ඡන්දේ ඉල්ලගෙන මමයි ලොක්කා කියාගන්න සතියේ සන්තාවත් එක්ක රණ්ඩු කරන්න එන්නෙත් නැහැ. වීරියත් එක්ක රණ්ඩු කරන්න එන්නෙත් නැහැ. සමාධිය එක්ක රණ්ඩු කරන්න එන්නෙත් නැහැ. ප්‍රඥාවේ කරඬු කරන්න එන්නෙත් නැහැ. එයා පැත්තකට වෙලා ඉන්නවා. නමුත් යෝගාවචරයයි සතියට අවශ්‍ය කරන්නා වූ නායකත්වය දුන්නොත් සභාපතිකම දුන්නොත් මම මේකෙන් අදහස් කරන්නේ මේ චින්තාමය ඥාන භාවනාවට දාන්න එපයි කියලා. සුත්තමේ ඥාන භාවනාවට දාන්න එපයි කියලා. ඒවා දාන්නේ ඔය ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් තමයි. සත්‍යයටම වැඩේ බාර දුන්නොත් එයා අර වගේ කවදාකවත් පාවදීමක් කරන්නේ. දිගින් දිගට දිගින් දිගට අරගෙන යනකොට අර ඇතුලේ තියෙන කෙලෙස් නැත්තම් මලකුණක් මුහුදු රැල්ලෙන් තල්ලු කරලා තල්ලු කරලා දාන්නා වගේ අපේ ඇතුලේ තියෙන මේ ෂට ගති, මායාවී ගති, වංචනික ගති, එහෙම නැත්නම් අපි මිත්‍ර ප්‍රතිරූපකව මිත්‍රයේ වශයෙන් හිතාගෙන නැත්නම් අපි කෙලෙස් වගේක් කුසල් කියලා හිතාගෙන ගත කරපු මේ සංසාරේ තියෙන කහට කෙලස් කහට ඉතා ගන්න බැරි ක්‍රම වලට කැපිලා කැපිලා යන්න පටන් අරගන්නවා. එතකොට තමයි මේ නෛර්යානිකත්වයේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය එහෙම නැත්නම් නෛර්ය ධර්මයේ තියෙන උපනායන ගතිය. මේ තල්ලු කරන තල්ලු කරන යන ගතිය තේරෙන්න පටන් ගන්නවා. මේ සත්‍ය ධර්මයේ මේ අප්‍රමාද ධර්මයේ මේ කියනා වූ එලඹ සිටි සීයේ නැති වුනොත් මේ උපනායනය කරන ගතිය සංසාර ගතිකයි කෙලස් ගතිකයි කම්ම වට විපාක වට කිලේශ වට කියලා සංසාරට ආදී. ඒක නිසා මේ ජල චක්‍රය වාගේ ඒක නිසා ආහාර දාමේ වගේ න්‍යාය ධර්මයට ආදීනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට විරුද්ධව නැත්තම් මේකට අභීතව පැන නගින්න පුළුවන් ශක්තිය ඔක්කොසෙන් පෙන්ලා දුන්නේ ඒ අනන්ත අප්‍රමාණ ලුවිෂේ පුරා ක්‍රියාත්මක කරන වේ අනිකුත් ධර්මතා අධිපිච්චාව ඒක අපි දැනගෙන ඉන්නවා. නමුත් මේ අප්‍රමාද ධර්මේ වඩන්න පටන් අරගත්තොත් අර වටවලල්ල යන ගමන වෙනුවට එහෙම නැත්නම් සංසාර චක්‍රේ වැටෙන වෙලුවට ඒ පැවැත්ම වෙනුවට නැවැත්ම කතාවක් ඇති කරන්න පුළුවන්. එවැනි ධර්මයක් නැත්නම් එවැනි ජවයක් එවැනි ජවය කියන වචනේ තමයි තියෙන්නේ කස කැවීමක් මේ ශාසනයේ තියෙනවා දකින්නකොට භික්ෂුන් වහන්සේලාට භාවනා කරන එකට ලොකු අබිරමණයක් කරන්න පුළුවන් අපි මේ පුංචි සතියක් වඩා ගන්න ගන්න හුස්මක් පාස මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා දානවා මම තියෙන වාරයක් පාස දකුණ තියෙන වාරයක් පාස මේ දකුණ පොළවේ හැපෙනවා මේ වම පොළවේ හැපෙනවා මේ වැලි පොළවක් මේ ලනු පැදුරක් මේ සිමෙන්තියක් මේ සීතලක් මේ උණුසුමක් කියලා දාන ඉතින් මෙන්න මේ පුංචි ගැම්මට මේ කියන සතියට මෙන්න මෙච්චර විශාල සංසාරයක් පුරාවට ගෙන ආපු මේ කෙලස් කහටක් ඇට්ටුවම් බහපු කෙලස් කහටක් කපන්න පුළුවන්ද කියලා හිතනකොට ඒ සතියේ තියෙන මේ ආශ්චර්ය අద్භූත ගතිය පේන. එතකොට මේ කියනකොට ඒ බුරුම සාන්තර නිතරම කියන්නේ අපේ කෙලෙස් අපේ මේ මෝහ පටල ලස්සන වචන පාවිච්චි කරන මෝහ පටල කියලා ඒ හැම වෙලාවෙම අපි ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙන්නේ පහඳින්නේ මොන්න මගුලක් කරත් මොන හරි අපි බලාපොරොත්තු වෙනවනේ. අනේ මේක මට මේ ලාභය හම්බෙයි, මේ සත්කාරය හම්බෙන්නේ, මේ තිලෝකය හම්බෙයි, මේ පරෝජනය හම්බෙයි කියලා ඒ වගේ අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමර කියලා තියෙනවා. අර්ථයේ සලකලා කටයුතු කරන මනුස්සයා අසුචියෙන් පිරලා තියෙන කියලා. නික්කාරණා දුර්ලභා අද්දමිත්තා. කාරණයකින් තොරව නැත්තම් මට මේ ප්‍රයෝජන ලැබුණත් එක නැත්තත් එකයි මම මේ සාසන කටයුතු කරනවා කියන නික්කාරණෝ දුර්ලභා අජ්ජමිත්තායේ නියමත් කල්යාණ මිත්‍ය දුර්ලභයි. ලාභයට වැඩ කරනවා කාර්ය කෙරෙනතුරු කාගෙත් වැටෙILL පාරුව පදිනතුරු ජලයේ කැළඹිල්ල කියන එක ඒක ඉතින් ලෝක ධර්මේ තමයි. අනේ එහෙම ඉඳලා ඒ මනුස්සයා මේ අර්ථ ප්‍රයෝජනයක් සලකන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රයෝජන අපේක්ෂා කරන්න තු මේ කටයුතු කරන යනකොට ඒ වෙන කැපෙන කැපිල්ල කෙලස් කපන කැපිල්ල ඒක හිතා ගන්න බැරි ක්‍රමයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ පුංචි මේ ඒක සති සති මාත්‍රාව කියලා මේකට කියන්නේ. එක සති මාත්‍රයකින් මේක කොහොමද කරන්න කියන එක හිතා ගන්න බෑ. මොකද ඒ තරම් සංසාරේ පුරාට ලාභයට සත්කාරයට දුවපු කහටක් අපේ හිතේ තියෙන. ඒවා මෝහපටල කියලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා එක චිත්තක්ෂණයක් සතිමත් වීමේ මේ මෝහපටල සේරම කැපෙනවා. ඒක වෙන පැත්තකින් කිව්වා ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවලිය කරනකොට ඔය ගජබරජ්ජුරෝ ඉන්න කාලේ ලංකාවේ බල හමුදාවක් ඉන්දියාවට කියලා සොලි රට දිනලා සොලි රටෙන් 20000ක් යුද හිරකරු අරගෙන ආවයි කිය. අන්න ඒකදී ඒ නීලමාලි කියලා නා නීලමහා යෝධයයි කියලා. යෝධෙක් ඉඳලා තියෙනවා. එයා මොහොත අයිනට ගිහිල්ලා මම හිතන්නේ ඔය මේ ආදම්ගේ පාලම හරිය වෙන්නදී පටු හරියකට ගිහිල්ලා චක්‍රායුධය කියලා ආයුධයක් අරගෙන කරකොල කරකොල කරකොල කරකොල මේ දබරගිල්ල කරකොල කරකොල වස් කැස කවල කවල කවල මහමුදට ගැහුවලු මූද දෙබෑවෙන් කොච්චර වෙලා දෙබෑ වෙලා හිටියද කියනවනම් 20000ක් ඒ ගජබාරජුරන්ගේ සෙනඟ මුහුදෙන් එගොඩට යනකම් මුහුද ආයෙ එකතු වෙන්නේ නැහැ කියලා තියෙනවා. අඩියට වෙනකම් කපලා ගියයි කියලා. මේවා ඉතින් සමහරට මහවංශ ලියනකොට ලියපු මේ ධාතුමාමක අදහස් වෙන්න ඇති. කෙසේ නමුත් අන්නේ වගේ සති මාත්‍රේ වැදුනොත් ඔය මහමුද පලු කරනවා. අඩියටම වදිනවා. නමුත් අපි විශ්වාස කරන්නේ එච්චර බලයක් මේ සති මාත්‍රාවේ තියෙනවා කියලා. මොකද ඒ තරමටම අපි ශ්‍රද්ධාව විශ්වාස කරනවා. ඒ තරමටම වීර්ය විශ්වාස කරනවා. ඒ තරමටම සමාධි විශ්වාස කරනවා ප්‍රඥා විශ්වාස කරනවා. විශ්වාස නොකළ යුතු නරක දේවල් නෙවෙයි. නමුත් මේ සති මාත්‍රාවේ තියෙන ගැම්ම පුදුමාකාරයි. ඒක නිසා අපි ඉස්ලාම් වතාවට කවදාකවත් අහපු නැති සතිය ගැන අහපු නැති කෙනෙක් පළවෙනි වතාවට එක හුස්මක් මේ ආස්වාස වාරය කියලා ආස්වාස වෙලා ආස්වාසි දැනගෙන මේ ආස්වාස හුස්ම ගන්නකොට මට මේ වම්නාස් පුඩුවේ වැටෙනවා ප්‍රස්වාස කරන වෙලාවේදී මම ප්‍රස්වාසයේ බව දාන්නෝ ඒක මට එක්ක වම්නාස්පුඩි හෝ දකුණාස්පුඩි වැටෙනවා ආශ්වාසය ටිකක් වෙලා බලාන යනකොට සීතලට වැටෙනවා ප්‍රශ්වාසය උණුසුමට වැටෙනවා කියලා මේ සතිය ක්‍රියාත්මක වීම නිසා එතන එතනේ චිත්තක්ෂණයේ සිදුවෙන දේ අවබෝධ කරගන්න තරමට මේක අවබෝධ මේ පටන් අරගෙන දුන්නයි කියලා කියන්නේ පුදුමාකාර නිවන් දක්වා යන ගමනේ අපි පීවරක් ලැබීමක් වෙන්නේ ඉතින් අද අපි මේ පශ්චාත්තාප වෙලා තියෙන්නේ ඒක නෑ කියලා නෙවෙයි. සතිය තියෙනවා දන්නවා. ඒකෙන් අවිට මේ අර ඇතෙක් කලියෙක්ගේ වගේ වැඩක් කරලා දෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. මේ පශ්චාත්තාපේ නිසාම සතිය මුසුප්පු වෙනවා. අපි නිටතරම සන්තෝෂ වෙන්න ඕනේ. සතියක් නොදන්නා ඉන්න අපි ජීවිතේ යම් සම්දිස්ථානයකදී සතිය හඳුන්වලා දුන්නා. ඒ සතියත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කස කැවෙමින් යන්නේ. කස කැවෙන සතියට ආශිර්වාද කරනවා මිස ඒක සමාදම් වෙනවා මිස ඒකට එළඹ වාසය කරනවා මිස බොරු කකුල් කකුල් මාට්ටු දාන්න යන්න එපා. මට අරක වුණා මේක වුණා කියලා ඒ කරන හැම වෙලාවකදීම කෙලෙසයක් වැඩ කරන්නේ. මාර පාක්ෂික වෙනවා. ඒ නිසා අපි නිතරම සතුටු වෙන්න ඕනේ. දන්නේ නැති සත්‍යයක් අපි දැන් දන්නවා. මෙන්න මේ මේ වෙලාවට මට සක්මනේදී සතිය හොඳයි පරියන්කයට වැඩි ආයෙන සක්මන් කරලා බාර ගන්න බේර ගන්න. සක්මන් කරලා ගියාට පස්සේ සමාධිය හොඳයි මේ පරියන්කය හොඳයි ආයෙනම් පරියන්කයට ගිහිල්ලා කරනවා. වරදින තැන් තියෙනවනේ පරදින තැන් කියනවා වචනයක් කතා කරන්න එපා. බිල්ලෙක් වාගේ ගොළුෙක් වාගේ ගිලගෙන නිකන් ඉන්න. හරියන වෙලාවක් එනවනේ. ඉඳපු ගම වැසිකිලි කර කර ඉන්නකොට ඔන්න සතිය පිහිටියා බොහොම හොඳයි. අපි හිතන්නේ මේ ගඳ කිලියේදී වැසි සතිය එන්න ඕන කියලා එන්නේ වැසි කිලියේදී. මල බුදනකොට නෙමෙයි මල පහ කරනකොට. මේකේ නෑ සතියේට කිසිසේත්ම වෙනසක් නෑ ගඳ කිලියක මල පූජා කරනද වැසි කිලිය මල පහ කරනවද. ආගමට මේක මහ ලොකු වෙනසක්. ඒ නිසා මේක ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඉඳගෙන වේවා හිටගෙන වේවා පැවිදි වේවා උපවිදි වේවා මොනම දෙයක්වත් නැතුව මේ සතිය වැඩ කරන යන්න පටන් ගත්තොත් අර මහමෝදේ කුණක් හිතුව කරන්නේ නැතුව වගේ අපිට හිතා ගන්න බැරි වුණාට මේ වීචකම කෙලෙස් විතරක් නෙමෙයි ඒකෙදී සතිය ක්‍රියාත්මක වෙනවා අප්‍රමාදී ක්‍රියාත්මක වෙනවා පරිඋත් ทาน කෙලෙස් වශයෙන් තියෙන නීවරණ විතරක් නෙවෙයි අන්තිමට ඒක කාගෙන ගියාට පස්සේ ලේස බීම් එකක් වදිනවා වගේ වදින වදින එක පුපුරු ගහනවා ඇතුළට කනවා ආයෙ පුපුරු ගහනවා ඇතුළට කනවා කක කක කක යනකොට අඩිය දක්වාම සුද්ධ කිරිලා සුද්ධ කරනවා. ඉතින් ඒක නිසා මේ වගේ පිරිසක් Taman ගැන නැත්නම් සති සතිපට්ඨානය ගැන කතා කරනකොට අපි එක්කෙනෙකුටවත් බෑ කියන්නේ අපි දැන් මේ අඩු ගන්න වචනෙන් දන්න මේ සතිය අපිට අම්මා අප්පා දීපු බුදලයක් කියලා. අඩු ගන්න ඉස්කෝලේ පොතකවත් කියලා දීපු ගතියක් කරනම් මට නම් තාම හම්බෙලා නැහැ. ශේරම තනි තනියෙන් අපි අපි කියන්නත් එපා මම හොයාගත්ත දෙයක්. ඊට පස්සේ අපිට සතියේ නොපිහිටන්ඩ දුස්චරිත කරන්ඩ පාප මිත්‍රව හම්බෙලා ලක්ෂ කෝටි වාරයක් අවස්ථා ඉඳී. අපි කරලත් ඇති. ඒ තියේදිත් අපි කොහොම හරි මේක ටිකක් දැන් නැගිටලා යන්න පුළුවන් තරමට තනවා වඩා ගත්තනම් මෙච්චරමයි සතුරු වෙන්නේ. මේක දිගට වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර ඇතුලේ තියෙන අපිට හිතා ගන්න බැරි තරම් නොවෙනා වූ පාපතර දුෂ්චරිත කෙලෙස් වර්ගයක් තාම තියෙනවා. නමුත් අපිට කිසිම අනුකම්පාවක් නැහැ. ඒක හතියෙන් ගහලා ගහලා ගහලා ගහලා ගහලා කවදා හෝ මේක එළියට දාන. ඒක නිසා ඒ සත්‍ය ධර්මයේ අප්‍රමාද ධර්මයේ අදහගෙන ඉන්න තාක්කල් අර සරුවචනාංශයේ කියනවා භික්ෂු සමාජයක නරක භික්ෂුවක් පාප ධර්ම පාපතර අබ්‍රහ්මචර්ය අශ්‍රමණ ස්වරූපෙන් ඉන්නවනම් එයා භික්ෂු සමාජයේ කටයුතු ලස්සනට කරනකොට ඉබේම තල්ලු වෙනවා. තමයි එක సంతානයක් ඇතුලේ ගත්තාම මේ චෛතසික 52ක් තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් අටුවාවේ අභිධර්මයේ කියනවා. උගෙන් දැයෙනව සෝබන චෛතසික හුඟාකේව අසෝබන චෛතසික. මේකේ තේරුමක් බේරුමක් නැතුව සතිය නිකන් ওই පතෝල කරලක් වගේ පැත්තකටලා ඉන්නවා. අපි එයාට රජකම දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම අර අසෝබන චෛතසික ටික තල්ලු වෙලා තල්ලු වෙලා තල්ලු වෙලා තල්ලු පැත්තකට යනවා. එතකොට අර අඩුතරයක් වෙන ඒ සෝබන චෛසික වලට නිසිනින්ද වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි එකක්වත් අලුතෙන් ලැබලා නැහැ. අපි කරලා තියෙන අර මෙතෙක්කල් මුළු ගැනීමලා තිබුණ ඒ සෝබන චෛතසික වලට නැත්තම් ඉදිරි ගමන තියෙන චෛසික වලට අවස්ථාවක් ලබා දෙන එක විතරයි. ඒ අකුසල් ටික ඉබේම කුඩල්ලට කොට උඩ ඉන්න බැරුවා වගේ හැලෙන්න පටන් ගන්නවා. ඒ නිසා සතිපට්ඨානයේදී සර්වඥාන්සේ විශේෂයෙන්ම අවධානය කරලා පෙන්නනවා මේ සතිය හොඳ හැටි මනාකොට තහවුරු කරගත්තොත් ඒක මුහුදු රැල්ලක් වගේ තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා කෙලෙස් අයින් කරන ගතියක් තියෙනවා. ඒක නිසා ඒක අදහන නැත්තම් ඒක එච්චරමයි මට අම්මා එච්චරමයි මට තාත්තා එච්චරමයි මට සාරණ එච්චරමයි මට පිහිට කියලා තේරෙන්නත් මම හිතනවා සතියේ ඉන්ද්‍රිය මට්ටම පන්නන්න වෙනවා. සති බලයේ මට්ටමට එන්න වෙනවා. එතකොට තමයි යෝගාවචරය මේ යෝග ජීවිතයේ රස විඳින්න අභිරමණය කරන්න භික්ෂු සමාජයක නැත්තම් බුදුහාමරංගේ තියෙන මේ ධර්ම විනය අභිරමණය කරන්න පටන් අරගන්නේ සතිය වුණත් කමන්නේ කැඩුනයි කියලා පශ්චාත්තාප වෙන එක නෙවෙයි කනගාටු වෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ සතිය කැඩිච්ච බව දන්නවනේ දැනගත්තට පස්සේ සතිය ආපහු හිටිනවනම් දෙගුණයක් හොඳයි මේක ඇත්තරම බල ධර්ම පිළිබඳව සතියට විතරක් නෙවෙයි සරුවත් මේ සාරිපුත්‍ර සාංශ කියනවා සද්ධාව තියෙනකොට වගේම සද්ධාව නැති බව දන්නවනම් ඒකත් සද්ධා බලයක්. වීරිය නැහැ. කුසීත වෙලා, වැක්කෙරිලා. ඒත් Taman දන්නවා දැන් වීරිය නැහැ කියලා. ඒකත් කියනවා. ඒ දැනගෙන තියෙන සැලෙන්නේ නැත්නම් ඒකට කියනවා වීරිය බලය කියලා. සමාධිය නැහැ. පුවක් කිත්තක් ගලේ ගැහුවගේ නන්නත්තර වෙලා. ඒත් Taman දන්නවා මයිලක දැන් සද්ධාව නැහැ. මේ සමාධිය නැහැ. වික්ෂිප්තයි. සැලෙන්නේ නැහැ. ඊගාට ප්‍රඥාවක් තියා මේ උකුණේගේ මොලයක් තරංගවත් මොලයක් නැති වැඩ එනවා අපට කෙරෙනවා අපට. ආයකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක තමයි අනිත්‍ය ස්වභාවය. ඒක පිළිබඳව නොසැලී ඉන්න පුළුවන් නම් ආන්නේ මට්ටමට ආවට පස්සේ තමයි අපිට මේ වතුරක ගිල්ලා ඉන මිනිහා නාය උස්සගත්තා වගේ තීරණ පටන් ගන්න මේක මට පේන්නේ ඇත්ත වශයෙන්ම කියනනම් භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි සම්‍යක් දෘෂ්ටි ප්‍රතිඵලයක්. යහ දැක්මක පුළුල් දැක්මක ප්‍රතිඵලයක්. හැබැයි ඒ ප්‍රතිඵලය පොතකින් බල එහා දැක්මකින් ගන්න බෑ. ඒ වෙනකන් සෑහෙන්න මහන්සි වෙලා වැටි වැටි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන ගම කවදා හෝ ජාඩියට මූඩිය වගේ හරියට මේකට අදාළ ඒ කරුණු ගැන්වීම සම්මාදිට්‍ය පළල් දැක්ම ඒ වගේම පෙර දැක්ම ඇති වුණාට පස්සේ ඇත්තටම නිවන් දකින්න ඕනේ නෑ නිවනේ ආනිසංස විඳින්න. Tamanට පෙරමඟ පහළ වෙනවා. පෙරමග ලකුණු පහල වෙනවා. ඒකට සරුවත්‍යංශ කියන්නේ ධම්මට්ඨිතිය කිය. ධර්මයේ ඉෂ්ඨිතිය ලබනවා. දැන් ඕනනම් සංසාරයට යන්න පුළුවන්. සංසාරට ගියත් වරදින්නේ නැහැ. දැන් තමයි ලාභ සත්කාර දේවල් හම්බ කරන දේවල් වලට ගියත් වරදින්නේ නැහැ. මොකද හොඳ දෙයක් ඒක පිළිබඳව මුලමඳාග දාගෙන පුළුවන්. හැබැයි ඒ වාගේම ඊට ප්‍රස්තාව ලැබෙනවා. නෛර්යානික සී සද්ධර්මයේ දිහාට, සීක පුද්ගලයන් දිහාට, ආර්ය පුද්ගලයන් දිහාටත් පාරවි උත්තර වෙනවා. අන්න එතන ඒ ධම්මට්ටිතිය තහවුරුනාට පස්සේ ඒ පුද්ගලයා ඇත්තටම සාමාන්‍ය වචනයෙන් කියනවා ජීවත් වෙන මිනිහෙක් කියන්න බෑ. එතකම්ම මැරිලා, එතකම්ම හීනයක්, එතකම්ම විකාරේ දොඩවන ජීවිතතියි. එනේ අවදියට තමයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. ඒකෙන් තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. අපිටත් ඕන වෙලාවක බුද්ධ වෙන්න පුළුවන්. ඒ ධම්මට්ඨිතිය වැටුණා කියලා කනගාටු වෙන්න. අපි මේ ඉන්නේ ධර්මයේ දිහාට හැරිච්ච ඔලුවක් දිහාවක් ඇදලා තියෙන්නේ. වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යමු දිනුනේ කියලා ඒ දැනගත්තට පස්සේ ධම්මට්ටි පස්සේ බුදුමාහාර ඒ මුළු ධර්මයේම නැත්තම් ඒ ආර්යයන් වහන්සේලාගේ මේව නැත්තම් ඒ ආපු પરම්පරාවේ ගැම්ම තෙද Tamande එන්න පටන් ගන්නවා. ඒක නිසා අපි හිතන්න ඕනේ වැටුණත් පෙරදුණත් මොන දේ වුණත් ඔළුව අපේ ඔළුව ඒ සත් ධර්මයේ දිහාට සතිය දිහාට අප්‍රමාදයේ දිහාට වැටිලා දිහාගත දිශාගත වෙලා වැටුනොත් කවදාකවත් නරකයක් වෙයි. ඒ නිසා තමයි ළඟ දැනට තියෙන කෙලෙස් පිළිබඳව හෝ එනතන් තමන් කරපු අකුසල කර්ම පිළිබඳව හෝ පශ්චාත්තාප වීම අවශ්‍ය වෙන්නේ නැහැ. මහමුදේ යාන්ත්‍රණය වගේ මේ අප්‍රමාදයේ කෙලස් කපන යාන්ත්‍රණයක් තියෙනවා. సంతానගත දැනට సంతానගතව තියෙන කෙලස් දුරු කිරීමේ වගකීම සතිය බාර ගන්න. సంతාට එන්න තියෙන කෙලස් නැති කිරීමේ වගකීම වීර්ය බාර ගන්න. ඉතින් මේ දෙන්න වැඩ කරගෙන යනකොට ඇතුළත කෙලස් කපන්න ක්‍රමයක් තියෙන බව දැනගත්තට පස්සේ අපිට කර්ම ශක්තිය නැති කරන්න බෑ. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙයි. නමුත් ඒවා නිකන් මේ ලීන තත්ත්වයටපත් කරන්න පුළුවන්. වීරිය ශක්තියම වීරිය වීරිය නෙමෙයි සති ශක්තියම සති බලයම ක්‍රියාත්මක කරලා ඉදිරියට යන්න යන්න යන්න ඒක තීව්‍ර වෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මහණෙනි මේ ඉන්ද්‍රිය ධර්ම බල කර්ම ටික සති බලය වගේ දෙයක් ගත්තාම ඒක හරියට ක්‍රියාත්මක කෙරුවොත් ඔය හිමාල පර්වතයේ දෙකට පලන්න පුළුවන් මේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවක්ද කියලා කියනවා. මහා මේ මේ හිමාල පර්වතේ උනත් දෙකට පලන්න පුළුවන්. ඔය කිමස්ස ඡවාය අවිජ්ජාය මේ බොල් මේ තුච්ච අවිද්‍යාව ගැන කොමන කතාවද කියලා. එහෙම නැත්නම් අපිට පේන්නේ අවිද්‍යාව හිමාල පර්වතයට වැඩිය ලොකුව තමයි. ඕක තමයි කෙලෙස ඕක තමයි පරාජිත බව කියලා කියන බුදුහාමර අපිට දෙන්න හදන්නේ ඒ පරාජිත භවයේ ඉඳලා මේ සතිය කියන කඩුව අතර දීලා ඕකෙන් පුළුවන් ඕන දෙයක් කපන්න කියලා ඒක නිතරම ගාලා තියාගෙන ඉන්න කියලා කිව්වට පස්සේ බය වෙන්න එපා මහමුදේ කෙලෙස් අයින් කරනවා වගේ මහමුදේ කුණ අයින් කරනවා වගේ ඒ නැති බැරි සංඥාවල් පැත්තකට ගිහිල්ලා ඔය ඇති හැකි සංඥාව ආවට පස්සේ ඉතින් බුදුහාමරෝ බය නැතෝ කටරත්ත දාලා කියලා කියනවා උඹ සාක්‍ය පුත්‍රයි උඹ සාක්‍ය දීතා. සාක්‍ය සිංහෙක් වගේ ජීවත් වෙන මේක අභිරමණය කරපන්. කියලා මේ සීල දිනාට මේ අභිරමණය ලැබීවා කියන ප්‍රාර්ථනාවේ අදට ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ඒකින් අපි ඊයේ වගේම මම ආරාධනා කරනවා ධර්ම දේශනාවෙන් පස්සේ ඒ කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු විසඳාගත යුතු දේවල් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියන්නේ. හොඳයි එහෙම ප්‍රශ්න නැත්නම් අපි ඊ වගේ ඔත්තවත ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අද ධර්ම දේශනාවට යම් කිසි විදියකින් ටිකක් හොයාදාල වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මගේ ප්‍රශ්නේ. එන්නේ අපි මේ ජීවත් වෙන කාලය තුල පුණ්‍ය කර්මවලේ යෙදෙනවා. ඒ කියන්නේ දන් දෙනවා, නැති බැරි අයට උදව් කරනවා, මං මාවත් ලින්පත්තුල ඒ වගේ දේවල් ඒ කියන බෞද්ධ ශික්ෂාවේ දෙන පුණ්‍ය කර්මවලේ යෙදෙමින් ඉන්නවා. ඉන්න ගමන්ම අපි වහන්සේ දැන් දේශනා කරපු විදිහට භාවනානුයෝගීව යෝගාවචරයේ ජීවිතයකට එළඹිලා අවසාන කාලයේ ඉඳ බලාපොරොත්තු වෙනවා. නමුත් මම ධර්මයේ අහලා සුතමේ වශයෙන් ඊළඟට මම ධර්මයේ පොත්පත් කියවලා එක අවස්ථාවක මම කියවපු සූත්‍ර දේශනාවක ඒ කියන්නේ මගේ මතක හැටියට දරුක්කන්දු සූත්‍රයේ වගේ දේශනාවේදී සර්වඥ වහන්සේ කියනවා දේශනා කරනවා මේ කඳ එගොඩයයිද මෙගොඩයයිද කියලා මිනිසුන් ගනීද නොමිනිසුන් ගනීද කියලා එතකොට අපි මේ යන ගමනේදී අපිට එතකොට සැකයක් පහළ වුණොත් අපි ඒ ගොඩේ ඇයිද මේ ගොඩේ ඇයිද? එතකොට අපි කාලයක් තිස්සේ මේ පුණ්‍ය කර්ම වලදීලා ඇවිල්ලා පින් කරලා ඇවිල්ලා කුසල් පැත්තට යොමු වෙලා අපි බැරි වෙලාවත් අපිට ඒ ගොඩ යන්න බැරිනොත් මේ ගොඩ නැවතුනොත් අපි ඊළඟ අපේ මෙතන භව තණ්හාව ඇති වෙනවා මම හිතන්නේ ඊළඟ ජීවිතේදී අපි දුගතිගාමි වුණොත් නැවත වතාවක් අපිට මේ ජීවිතේ ගොඩනගා ගන්න යන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ පින් කරලා පින් කිරීම නැවතුනොත් අපිට යම් කිසි අභාව්‍ය ජීවිතයක් ලැබෙයිද කියන සැකය පහළ වෙලා තියෙනවා. ඔය ප්‍රකාශයේදී තුන්වෙනි වාක්‍යයේ නැත්නම් හතරවෙනි වාක්‍යයේදී කිව්වා ඉස්සරහට යෝගාවචර ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවයි කියලා. ඉතින් ඕක දැම්ම පටන් ගත්තාම ඉවරනේ. තව ඉස්සරහට තව තව හම්බ කරන්න තියෙනවා. අරක කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා කියනවා. දැන් ওই තෙපරබානිකේ තියෙන ප්‍රතිඵලය තමයි ඔය තියෙන්නේ. මේ නිසා වහ වහ ඉසගිනි ගත්තේ කොසේ දැම්ම කෙරුවා නම් අපායට ගියා බය වෙන දෙයක් නැහැ. අපිට ඒ සංවේගය ඒ Java ආපු වෙලාවෙම අපිට කරන්න පුළුවන් දේ කරලා තියෙනවා. එහෙම නැත්නම් වෙළඳපොළ හම්බෙලා වියදා වෙළඳාම නොකරගෙන ලාභ උපයා ගන්න බැරුව පස්සේ පශ්චාත්තාප වෙන වෙනස විරසක් බවටපත් වෙනවා. ඒකට එකම ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ දෙවැන්නේක් වග වෙනවද නැත්නම් Tamange මෝඩකම විතරමද වග වෙන්නේ කියලා. එවැනි තැබිය යුතු පියවර තබන්න නැති වෙන්න මොකද අපිට සංසාරේ මේ වගේ පිරිස් මේ වගේ අම්මලා මේ වගේ තාත්තලා මේ වගේ දේවල් අනන්ත අප්‍රමාණ ලැබිලා තියෙනවා මේ දැන් හම්බෙලා තියෙන එක විශේෂයක් නැහැ. එහෙමනම් මේ මේ අපිට සමාන නම් දැන් අපි ගිය ආත්මෙත් අපි යම් තැනක අම්මගේ තාත්තගේ බඩක ඉඳලා එන්න ඇතිනේ දැන් උන්දලා මේ වෙලාවේ දුක් විඳිනවද නැද්ද කියලා කවුද දන්නේ අපිට හැංගීමක්වත් නැහනේ බුදුරජාණන්සේ කියනවා తත්‍ර తත්‍රාපි නන්දනී කියලා මේ සංසාර ගතියක් තියෙනවා අපි යමක් ළඟට ගියාද ඒක බදා ගන්න එතන එතන ඇලෙන ගතියක් තියෙනවා අපිට දැන් පේනවා දැන් මේ සිංහල බුද්ධ ආගමයි මේකයි අත්‍යන්තයි මගේ නිවන කෝකවදත් ඒකනම් කරන්න ඕන කියලා බදා ගන්න දැන් ඊගාවට ගිහලා බැල්ලියගේ බඩේ ඉපදුනොත් අපි බලුකම සඳහා සටන් කරනවා. ඉතින් ඒක නිසා මේකෙදී සංවේගය කියන වචන විතරයි සාකච්ඡා කරන්න ඕනේ. සංවේගය කියලා කියන්නේ සංසාර දුකක් ඇති වෙච්චාම අපිට ඥාති වේතනාවක් අස්තු වෙච්චාම මහා වේගයක් ඇති ඒ වේගය සම්‍යක් ආකාරයට යොදවා ගත්තොත් ඒක අපිට සද්ධාව සඳහා යන්න පුළුවන්. නැත්නම් මේක නාස්තික පැත්තට යනවා වහකණ්ඩ හිතෙනවා චිත්ත පීඩා ඇති කර ගන්නවා කරපු කෙනාට වෛර කරනවා එතකොට ඒක නාස්තික පැත්තට යනවා ඒ නිසා හැම වෙලාවෙම අපිට සංවේග ඇති කරන කරුණු තියෙනවා. ඒ දේ එන දේවල් නිකම්ම නිකම් වේගයක් ඇති කරලා අවිචාරමත් වේගයක් වෙනවට වැඩිය සංවේගයක් බවට පත් කරගන්නවා කියන්නේ ඒක සද්ධාවට හේතුවක් කරගෙන ඉදිරියට ගියොත් අපි දන්නවා ආපු අවස්ථාවල අපි පැහැර ඇරලා නැහැ. මික්ෂණ සම්පත්තිය ගැනට අපි අපව වැටෙන්නේ. ක්ෂණ සම්පත්තියට ගියා නම් ඔය වෙලාවේ මම ඒ තීන්දුවත් ගත්තේ නැත්නම් මම ඊටත් වැඩිය අමාරුක වැටෙන්න තිබුණා කියන ප්‍රශ්නට එනවා. නැත්තම් අර කියන විදිහේ මේ මෙතෙක් අපි කරලා තියෙන පිංකම් අනිවාර්යයෙන්ම අපිට මරණ වේලාවක හෝ තීරණාත්මක වේලාවක කොච්චරක් අපිට ආධාර උදව් කරයි උපකාර කරයිද කියලා විශ්වාස කරන්න බෑ. ඒකමයි ඔය ඥානපෝනික ආමඳුරෝ පොතේ මුල් පිටු දෙකේම කියන්නේ සද්ධාව ආශ්චර්යවත් වැඩ කරන හැබැයි අන්තිසි වෙලාවේදී ඒකාන්තේ මුදව් කරයිද කියලා සද්ධාවේ නම් විශ්වාස කරන ගතියක් නැහැ. වීරියෙත් නැහැ අපිට ඒ වීරිය ශක්තිය අපෙන් ගිලින වෙලාවක් ආවම අපි නිකම්ම ගැරන්ඩියාවක් වගේ වෙනවා. මේ සති ධර්මයේ ඒක මම ධම්මිකහමඳුත් කිව්වා. ධම්මිකහමඳුරෝ මයිලඟතර සද්දාව තිබුණාට කියපු කතාව නෙවෙයි. ඒ කිව්ව උඹලා මේ සිංහල බුද්ධ ආගම්කාරෝ උඹලා සද්දාව ලොකෝට පිළිගන්න එක හොඳයි. අපිට නම් කර්මේ සහ කර්ම ඵලයේ විශ්වාසත් ඇදහිල්ලක් නැහැ. හැබැයි අපි මං සතිය ගැන කතා කරනවා මේ සතියේ graph එක ඉහළ පහළ යන එකක් නෙවෙයි මෙහෙම කෙලින්ම ඉහළට යන එකක් තියෙනවා. අනෙක් හැම graph එකක්ම ඉඩ යනවා පල්ලෙහාට. උඩට යන්නත් පුළුවන් පල්ලෙහාට යන්නත් පුළුවන්. සතිය ගැම්ම ගන්න ගත්තොත් දිගට යනවා. ඒ නිසා අපි ඔය අපි වෙද මහත්තයාගේ පැත්තෙන් බලද්දී ගම් කරන වෙදකමේදී මම පොඩි යෝජනාවක් කරනවා. මම කියන පිංගම් කියලා දැම්මම නතර කරලා පවුන කිරීම කියන එක ඉස්සරහින් තියන්නේ. සබ්බපාපස්ස ආකරණම් කිව්වට පස්සේ කුසල සූප සම්පදා තියන්න පුදුමාකාර වෙනසක් වෙනවා. එච්චරයි. මට කිව්වේ මේ විදිහේදීම පිංකම් කරන්න කලබල වෙන්න එපා. ඇත්තටම මට හැකියාවක් තිබුණත් නැහැ, ඕනකමක් තිබුණෙත් නැහැ. හැබැයි හැම කටයුත්තකදීම ඒක පවක් නොවන බවට. එහෙම නැත්නම් ඒකෙන් කාටවත් දුකක් යන්නේ නැහැ. මත්තර Taman Tamanට දුකක් එන්නේ නැත්නම් ඒක තමයි අංග සම්පූර්ණ දේ. එතකොට අනන්තවත් පිං කරන්න අවස්ථා ඉස්සරහට හම්බ වෙනවා. වඩා හොඳ අවස්ථා දැන් කරන්න තියෙන්නේ පවු නොකිරීම කියන්නේ. මම මේක තමයි ආගම සහ ධර්මයේ දෙක කිහෙල් කිඩික පොත් අරිනා වගේ කියන්නේ පිං කිරීමට ගියොත් ආගමට වැටෙනවා. නරක නෑ. ආගමන් නොකරන පව් කරනවට වැඩිය හොඳයි. නමුත් අපිට ආගම සහ ධර්මයේ කේන්ද්‍රයෙන් ධර්මයට යන්න ඕන නම් සබ්බපාපස්සා කරනම් ඒතම් බුද්ධහන සාසනං සීල බුදුරන්ගේ මොකද්ද? අනුශාසන තමයි පවුන කිරීම. ඕක ඉස්සරහට කරගත්ත ගම පින කියන එක ඉබේ වෙන්න පටන් ගන්නවා. පවුන කිරීම කරනකොට මේ වෙනවක් ඉස්සරහට යනකොට නැව පිටිපස්සෙන් වතුර කන්දක් ඇදීගෙන එන්නේ ඒ වගේ ඉස්සරහට යනකොට මේ පින් ධාරාවක් එන්න පටන් ගන්නවා. අපිට තියෙන එක මොනිටර් කරන එක විතරයි. වඩා හොඳ පිනට යන එක විතරයි කරන්න තියෙන්නේ. හැබැයි ප්‍රධානම දේ ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකේ උඩ කැපෙන තැන වගේ මගෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙදි දෙන්නේ ගන්න එපා. අපෙන් පව් සිද්ධ වෙන කතාවක් බෑ. මගෙන් මෙතන දැන් තවක් සිද්ධ වෙන්නේ නැත්තම් ඊගා චිත්තක්ෂණෙත් අපි ඒක වග බලා ගන්නවා නම් අන්තිම ඉස්සරහට යෝගාවචරයක් වෙන කතාවක් නෑ දැනටම අපි යෝගාවචර තමයි. ඉතින් මේක සාමාන්‍යයෙන් ආගමික නායකයෙක් කියන්නේ නැහැ මොකද හේතුව එතකොට මේ පින් කිරීම අඩුවීම නිසා කෙනෙක් පෙන්නට පෙළඹීම අඩුවීම නිසා සිදුවෙන වස්තු හානියක් තියෙන නිසා ධර්මයට යනකොට නම් එහෙම නැත්නම් අපි සීල සමාධි ප්‍රඥා කියන පැත්තට යනකොට දිගටෝම තියෙන්නේ සබ්බපාපස්සා කරනනම් ඒ වගේම තව පාට දෙක තුනක්ම තියෙනවා. පවුන කිරීමේ වගකීම කියන එක ඒක මේ මම හිතන්නේ මේ මිනිස්සුන්ට විතර සීමා වෙලා නැහැ දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් අනිත් ජීව පද්ධතියටත් විශ්වයටම බලපාන දෙයක් තමයි මගෙන් නෑ කාටවත් හානියක් මගෙන් නෑ කාටවත් බයක් මගෙන් නෑ කාටවත් කොන විදියකටත් අනාගතය පිළිබඳව බයක් ඇති වෙන්න දෙන තත්වයක් කරන්න පුළුවන් වෙන්නේ පවු නොකිරීම කියන අදහස ගත්තොත් මම හිතනවා මේ වෙනකොට අපි ලබලා තින භව මොනවද ඒක කියන්නේ පින එහෙම නැත්නම් මේ ප්‍රභවය හොඳටම ඇති වැඩේට අපිට තවත් ආත්මයක් ගැන හිතන්න ඕනෙත් නෑ උනත් මම දන්නවා මේ වෙන්නේ වෙන්න තියෙන හොඳම ටික තමයි නැත්නම් ওই කුකුස හිතේ හිටිනවා උකුස හිතේ හිටනවා කොච්චර පිංකම් කරත් ඒකේ ඒ ගැම්මකදී අඩයක් වෙයිද බලයක් වෙයිද කක්කමක් වේ මේ ජවයක් වෙන්න පුළුවන්ද කියන එක ඒක ਸਰවඥාන්සේ සහතිකවම දීලා නැහැ ඒකාන්තයෙන්ම උන්වහන්සේ කිව්වේ ධම්මටිචිය පහල කරොත් ධම්මටිචිය කියලා කියන්නේ පච්ච පරිග්‍රහ ඥානේ මම වග වෙනවා මරණ මොහොත දක්වා ධම්මටිචිය පහනොත් ඊගාවාත්මය අපායට යන්නේ ධම්මටිචි ඥානේ ඒ තරම්ම චුල්ලසෝතපන්න කියන නම දීලා තියෙන අටුවාචාරින් වහන්සේලා හැබැයි ඒක මරණෝත් දක්වම ගෙනියන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා මේ තඹදාටික කතාවේ තඹදාටිකයි කියලා කියන්නේ ජීවිතේ පුරාවට හිසගසා දැමීම කරපු ගහලෙක් ඉතින් එයා අවුරුදු 55න් පස්සේ මනුස්සයාට එකපාරෙන් කපන්න බැරිලු මේ බෙල්ල ඒක නිසා මේ පෙන්සන් අරගන්න උනා. ඒක 55න් වෙන්න නෙවෙයි පස්සේ වෙන්න ඇති. එක සැරෙන් කපන්න බැරිලු බෙල්ලි. ඒ නිසා මිනිසුන්ට වද දෙනවා කියලා පෙන්ෂන් ගත්ත දවසේ මිනිහා ගිහිල්ලා හොඳට නාලා කාලා බීලා කිරි දියනමුසු කිරිබතක් හදාගෙන සුදු ඇඳගෙන දැන් ගේ ඇතුලේ ඉඳලා කණ්ඩ හදනකොට සාරිපුත්‍ර සාංශ පින්න පාති වැඩියලු. ඒ වගේ කවදාකවත් දානයක් දීලත් නැහැ මොනවත් නැහැ. ඉතින් මේ ඉස්සරහින් ඉන්න මිනිස්සෙක්නේ බඩගින්නේ නින්දත් කියලා ගිහිල්ලා පත්තන්දක් දෙන්න පිටත් වුණා. ඒ ඉතින් ධාරිපුත්‍ර සංසේර බොහෝම ගෞරවයෙන් පින්නපාතේ අරගෙන යන්න නැතුව ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවලු දැන්. ඉතින් මං සරිතනවල දැන් මේක වළඳන්න ආසාව වෙලා වෙන්න ඇති කියලා ගෙතෙන්ඩේ කිව්වා. ඇයිලා ඇතරිලක් දීලා padikkamak තියලා වාඩි කරලා දලන්ත බඳුවාලු. ඉතින් මනුස්සයා ඉතින් ඒකට උපස්ථාන කෙරුවට පස්සේ ධාරිපුත්‍ර සංසේරවල දැන් මේ උපාසක මාත්‍ය දානයක් පූජා කරා. උපස්ථාන කෙරුවා ඉතින් බණ ටිකක් කියන්න නැතුව බෑ කියලා. ඉතින් ඒ මනුස්සයා කිව්වලු මම එව්වා මට දන්නේ නැහැ ඔබ වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා නම් බණ කියන්නේ මම මේ බුද්ධ ආගම කතාවක් නැහැ කියලා. ඉතින් සාරිපුත්‍ර සාන්ති වටාත් අරගෙන ගැඹුරු බණක් කියනකොට මේ මචන් දඟලනවලු, ඇඹරෙනවලු, පෙරලනවලු මිනිහට බණ තේරෙන්නේ නැති කියලා. ඒ උපාසකන්ට වටාත් අයින් කරලා මොකද උපාසකවත් නලියන්නේ? අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බණ කියන්නේ සත්පුරුෂයෙ ඉන්නේ. මම ජීවිතේ පුරාවට කෙරුවේ සත්තු කප් මිනිසු කපනේ. ඒ නිසා මට මේ කිසි දෙයක් ඔළුවට එන්නේ බණ ඇහෙනකොට ගොජ දානවා, බය වෙනවා, සහලනවායි කියලා. ආහා හොඳයි හොඳයි හොඳයි කියලා මොකද උනේ කියලා දැන් ඇහුවල විසිර පස්සේ කළා මෙහෙමයි විස්තරේ මම කිරුවේ දිගටම මේ මිනි අපරාධකාරයන් බෙල්ල කපන්නේ. මේ සාරිපුත්‍ර සාන්තවලු මේ අපරාධකාරයන් බෙල්ල කැපේ සම්පජඤ්ඤේ මේ සසංකාරිකව ඒ මනසත් එක්ක තරහින් මරණ චේතනාවෙන් කියන නෑ මට කිසිම මරණ චේතනාවක් නෑ මට කපන්න ඕනද රජුරු තින්දු ලියලවනවා කපපන් කියනවා මම කපනවා ඉතින් එන උපාසකවන්ට චේතනාවක් නෑ නේද එතන අරමසෙනිය කරකොලතේ වගේ හිටියලු හැබැයි නෙන්නම් කියන. ඊට පස්සේ ගෝල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ චේතනාම්බික වේක මං වදාමි. අපි අතින් අසම්පජානෝ වැඩ වෙනවා. සමාදන් වුණොත් අප්පව්. මේක මම මාගේ කිව්වොත් පව්. දැන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කිව්වොත් බේරුමක් තියෙනවා. ඒ කිය මේ මනුස්සයාට නඩු දැන් ඉතින් අර මුළු account balance එකම සුදු පැත්තට යන්න හදන්නේ. එන්න සන්තෝෂයක් ඇවිල්ලා ඒ වෙලාවෙම බණ කියලා අනගහන කියලා තියෙනවා ධම්මට්ටි ඥානෙ දක්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සලලක්කන වීජයට හිත දෙමයි කියලා. දැම්මට පස්සේ මේ මනුස්සයාට ලොකු සාසනයේ අයිතිවාසිකමක් මේ ශාංශේ වැඩි එක කොච්චර වටිනවද මම මෙතකල් දැනගෙන හිටියෙත් නැනේ මෙහෙම දෙයක්. මේ ස්වාමීන් වහන්සේම ගෙටයිලා බණක් කිව්වා සම්පූර්ණ මොකද්ද කියන්නේ. වෙනස්ම හිචිලි પરම්පරාවක් ඇවිල්ලා සාරිපුත්‍ර සාංශේ දැත්ත පාත්‍රය ගන්න නැතුව පිට වෙලා ගියා. මේ වගේ පාත්‍රය හොදාගෙන පිටිපස්සේ ගිහිල්ලා මඟට ගිහිල්ලා කඩුල්ලත් පැනලා මම හිතන්නේ නගර සීමාව පැනනට පස්සේ පාත්‍රයන් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ආපහු එනකොටම හරකේ කැඩලා මැරලා. ඊට පස්සේ පහුවෙන්දා ධර්ම සභා මණ්ඩලයේදී මණ්ඩපයේදී භික්ෂුන් වහන්සේලා කියලා තියෙනවා මේ මිනිස්සයා මෙච්චර කල් මේ වැඩේ කරන මිනිස්සෙක් එදාම හටියට සාරිපුත්‍ර සාංශය වැඩලා දානයක් දීලා බණත් අහලා සන්තෝෂෙන් ඉන්න වෙලාව මැරෙනවා දැන් කොහේ ඇද්ද එතකොට සරුවත් යනසේ ධර්ම සමමණ්ඩපයට ඇවිල්ලා කතා කරලා කියලා තියෙනවා මනුෂයා තුෂිත දිව්‍ය විමාන විශාල දේව මේ විමානයක් ඇතුව බුද්ධමාකාර තෙදවත්ව ඉන්නවයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ සංඝයා යවවලු ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයා අපි බැලුවොත් අපි කොච්චර පිංකම් කරලා තියෙනවද? ඔය මේ මිනිස්සයා මේ අන්තිම මොහොතේ කිරිබත් පිටප්පු තුපේක විතරයි උනේ එක වණයි යහුවේ. එතකොට බුදුරජාණන් කියලා තියෙනවා මේ 1000ක් ගාථාපද කියලා බණ කියනකට වැඩිය තේරුමක් ඇති එක බණපදයක් කියනවනම් එච්චරයි වැඩේ. ඔන්න සාරිපුත්ත කියන්නේ එහෙම කෙනෙක් කියලා. ඉතින් ඒකේ අටවචන් වංශලා පෙන්නවා එයාගේ හිත ධම්මට්ඨිතියට එහෙම නැත්නම් සලලක්කන වීදයට වැටිච්ච නිසා එවැනි හිතක් අපාගාමි වෙන්නේ නැහැ. හැබැයි ඒක තහවුරු වෙන තැන තමයි සෝවාන් වෙනකොට එතකොට නම් මේ ලද්දස්සාසෝ නියතගතිකෝ සම්බෝධි පරායනෝ කියලා තියෙනවා. කද්දාකවත් වැටෙන්නේ නැහැ. පල්ලයට නියම ශාසනය ආස්වාදේ ලැබෙනවා. ස්ථිතියක් පිටනවා. අන්න ඒකට ලකුණ තමයි ධම්මට්ටිතිය. ඒ ධම්මට්ටිතිය කියලා කියන්නේ මතුවෙන ඕනම ධර්මයක් ආස්වාසිය මතුවෙනකොට මතුවෙන හැටි පේනවා. ප්‍රසවාසයේ මතුවෙන්න ඉස්සෙල්ලා මතුවෙන හැටි පේනවා. තරහක් යනකොට තරහ හට ගන්න හැටි පේනවා. ආශාවක් එනකොට ආශාව හට ගන්න හැටි පේනවා. ඒ වගේ ධර්මතාවයක මුලත් එක්ක දකින මට්ටමට යන්න පුළුවන් නම් ඒක තමයි පටිච්චසමුපාදය කියන්නේ. එහෙමනම් අපිට කියගේ මරණ චිත්තක්ෂණේ අඩයක් හිටිනවා මේක. පස්සට තල්ලු කර නැතුව දෙනවා කියලා. ඉන් මේ පිට තියෙන ඕනම කුසලයක් ඒ වෙලාවේදී කොයි අතට යයි කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ මම මේ විසිතුරු නිදර්ශනයක් මම ගෙන හැරපෑ නිසා පස්සට දාන්න එපා. තුමේ කිච්ඡං ආදප්පං කෝජඤ්ඤා මරණංසුවේ ඒ නිසා අපි එකතු එමෙ හෙටත් එමෙ හෙට එන්න බෑ කියලා ඔය ඉන්නේ. ඒකයි ඔය ආගෙන යන්න හදන්නේ. මම කිව්වා හෙට හෙටත් බඩහන් දෙන්නේ. මම දන්නවා මේ මේ පිටසටත් ওই ප්‍රශ්න තියෙනවා. උගොය දෙනෙක් ওই ගෙදර ඉන්නේ මේ ලොකු පිං මල්ලක් අරගෙන යන්න. රිට්‍රීට් එක ඉවරලා යනකොට මම ලොකු පිනක් කරගත්තයි කියලා හිතාන යන්න. තම්බේක පිනක් නැහැ. පවු නොකර දවස් 7ක් හිටියා කියන දවස් 15ක් හිටියා කියන සතුට විතරයි තියෙන්නේ. ඒක මන්දේ ඒක ජීවිතේක මෙච්චර කාලයක් අපි සතෙක් මැරුවේ නැහැ, හොරකමක් කෙරුවේ නැහැ, කාමීත්‍යාචාරයක් කෙරුවේ නැහැ, බොරු කේලම් හිස්සචන නැහැ. යම් යම් චිත්තක්ෂණවල රාග දෝෂමෝ හිතවිලිත් නැහැ. ආන්නේ වගේ පිරිසුදුකමක් හම්බුනායි කියලා සතුටු වෙච්ච දවසේ ගෙදර ගිහිල්ලත් උත්සාහ කරાવી පුළුවන් තරම් ආය කක්ක ගා ගන්න නැතුව පිරිසිදුව මේක නඩත්තු කරන්න. ඕනේ නම් පින කියලා නම දාගත්තට කමන්නේ ඒක. නමුත් කියන්න තියෙන්නේ පව නැහැ කියන එකයි. සබ්බපාපසකනම් පවෙන්තර වීම තමයි. ඒක ඒ විදිහට සමාදම් වෙන්න පුළුවන් නම් අපි කර මෙතෙක් කරපු ජීවිතේ පුදුම විප්ලවීය රැඩිකල් වාදී දර්ශනයක් අපිට එන්නේ ඉස්සරහට. සියලු දෙනාම ඒ දේ කරාට තමන් හැම දෙයක්ම අර්ථකථනය කරන්නේ ගැටුම් අඩුම මාර්ගය තෝරගන්න. අන්තිම ගැටොන් හරි මාර්ගය තෝරන ආඳා ගියා වගේ අනේකයි තියෙන්නේ. ගිය පාරේ හුලඟක් පේන්නේ නැති වෙන්නේ. පිංකම් කරනකොට වුණත් අපි පිනක් කෙරුවා කියන නම හරි ඉතුරු කෙරුවොත් එතන කුණක් ඉතුරු වෙනවා. ඒතර තණ්හාවක්, මාන්නයක්, ditthියක් එන්නේ ඉඳී තියෙනවා. ඔව් පවක් කරනට වැඩිය බොහොම සුබ පැත්තේ තියෙන. නමුත් කරපු දේ නොදැනෙන්න එහෙම නැත්නම් ඒ කියන්නේ පින බහුලීගත කරනකොට ඔය එක එක ගණන් මතක නැතුව යනවනේ අන්නේ වගේ කරන්න කෙරුවට මොකද මේ ඒකෙන්වත් නම්බුවක් ඒකෙන්වත් මාන්නයක් ඒකෙන්වත් ආත්ම දෘෂ්ටියක් ඇති නොවන විදිහට කරනවා කියන එක ඉතින් කරලම තමයි ඉගෙන ගන්න ඕනේ ඒත් එක බලනකොට පවු නොකර සිටීමෙන් කවදාකවත් නම්බුවක් හිතට ඇති වෙන්නේ පවු නොකර සිටීමෙන් කවදාවත් තණ්හාවක් හිතට ඇති වෙන්නේ නැහැ පවු නොකර සිටීමෙන් කවදාවත් ආත්ම දෘෂ්ටියක් එන්නේ නැහැ මොකද මේ යමක් නැතිකමක් මේ සමාදන් වෙන්නේ එතනයි තියෙන විප්ලවේ. හැබැයි ලොකු ව්‍යාපාරයක් කරන්න ඕනේ. ඒ රැබ්බැහියක හිටපු මිනිස්සයා පවුන කරන පැත්තට යන්න. නමුත් ඒක සමාදම් වෙන්න දෙයක් නෑ. එතන මේ ශූන්‍යත්වයක් තියෙන. එතන යමක් නැති එකක් තියෙන්නේ. ඉතින් ඒක මහා ලොකු මං හිතන්නේ මේ <clears throat> චින්තන රටාවේ මානව චින්තන රටාවේ විශාලම වෙනස තමයි මට කරන්න තියෙන ලොකුම සේවය මේ ළඟදී මං ඇහුවයි ඇමරිකාවෙ ඉඳද්දී I am still young කියලා අවුරුදු 12ක් ගෑන් ළමෙක් ඇවිල්ලා කතා කරනවා UN officersලා බර ගාණක් ඉන්න ලොකු කොන්ෆරන්ස් එකක. ඒ ළමයා මේ ඒ ඔක්කොටම කතා කරලා කියන ඔය හැම කෙනෙක්ම අද මේ කොන්ෆරන්ස් එකට ආවේයි. ඒ කියන්නේ උගා high rankersලා. ඕගොල්ලෝ කීයක් හරි හම්බ කරන ගිහිලා තරුවන්ට කන්න දෙන්නේ. ඔයා ගියාට පස්සේ හම්බෙන්නේ මං වගේ දුවක් තමයි ඔයාට. ඒ දුව තමයි මේ කතා කරන්න කියලා හිතාගන්න. ඕගොල්ලන්ට බැරි නම් ඕසෝන් ලේයර් එක විනාශ කරන්න නැතුව ඉන්න. අඩු ගානේ ඕසෝන් ලේයර් එක හදන්න ඕසෝන් ලේයර් එක විනාශ නොකරන ඉන්න. මායි තාත්තයි දෙන්න ගියා මාළුවෙක් කල්ලන්න අල්ලපු මාළුවාටත් කැන්සර් එකක්. ඕගොල්ලෝ කලිසම් ඇදගෙන කරන වැඩේ ඇති තේරුම මොකද්ද? කරුණාකරලා බැරි නම් පැත්තකට නිකන්. මොනවාක්වත් නැහැ දෙනවා විනාඩි 15ක විතර කතාව ලස්සන කවුරුහරි හදලා දීලා හරිම ප්‍රතිබල සහිත චතුරව කතා කරනවා හොඳම කියේතු මිනිසුන්ට උඹලට බැරන මේක විනාශ කරලා මේක කැඩුවට පස්සේ හදන්න බැරි නම් කඩන්න නැතුව හිටපන්. ලඹලට කරන තියෙන ලොකුම සේවය එච්චරයි කියලා. ඉතින් ඒක අපිටත් ගන්න තියෙන්නේ. අපිට බැරි නම් යමක් කාගට හිතක් කැඩුවට පස්සේ ඒක හදන්න හොඳම දේ තමයි හිත නොතරෙන නොතැලෙන තාලට කටයුතු කරන එක. ඒක තමයි මේ උපරිම ශික්ෂාව කියන්නේ. උපරිම ශික්ෂාව කියන්නේ. මම හිතන්නේ අපි මේ දෘෂ්ටි කෝණය ගත්තට පස්සේ මේ වගේ පිරිසකට මම හිතන්නේ තද බල වෙහසක් එයි කියලා. හැබැයි දෘෂ්ටි කෝණයේද ඇත්ත කියන එක හැකේ ඇති. පින් කරන එක ලේසි. පව නොකර ඉන්න එක ඊටට ලොකු මේරිච්ච ගතියක් ඕන. මම හිතන්නේ අපි මම හිතන්නේ මගේ ලාභෙට මම ඇති වෙන්න පින් කරලා ඇති කියලා හිතාගන්න. ඒකයි මට මේ වගේ මේ යන්න පුළුවන් වෙන්නේ. දැන් මම සියලු දෙනාට හිතන ඕගොල්ලෝ ඇති. ඉගෙන ගන්න ඕනේ ඇති කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා පාරිභෝගිකත්වය කියනකොට නැත්නම් කන්සියුමරයිසේෂන් කියනකොට ඒකට තියෙන එකම උත්තරේ තමයි යම් තැනකදී ඇති කියන්නේ. අන්න ඔගේ පින් කරක් දැන් ඇති. අපි දැන් බලමු ඒ පින සත්‍යද කියලා උත්සාහය කරගන්නව පවුන කර සිටින. නැත්නම් සිල් රකින්න සමාධිය වඩන්න ප්‍රඥාව වඩන්න. එතකොට මේ ගැම්ම එනවනම් ආයෙනම් ගත්ත තීන්දුව හරි. එහෙම නැත්නම් අපි අසීමිතව පින් කිරීමේ කටයුතු කරනවා නම් පවු නොකිරීම කියන එක හුවා ඉස්සරහට ගන්න නැතුව ඒකට අභිෂේක කරන්නේ නැතුව මේකෙන් අපිට සංසන්දනාත්මකව තැනකට අපි යොමු කරන්න නැති වෙන්න ඉඩ තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පසුගිය වේලකටදී ප්‍රකාශ කරා ඔබ වහන්සේ මහාන වෙන්න තිබ්බ බලාපොරොත්තු හෝල් කරගෙන තිබ්බේ වහන්සේ වැඩ කරපු කම්පැනි එකට තිබ්බ කමිට්මන්ට් එක නිසා කියලා. එතකොට ඒත් ඒ වගේ කමිට්මන්ට් එක දෙමාපිය වෙතන හිටියානම් අම්මා තාත්තා හිටියානම් අම්මා තාත්තට සලකන්න කවුරුත් නැති වෙන ඒ දෙන්න ඒගොල්ලෝ ඩිපෙන්ඩ් වෙන්න ඔබ වහන්සේගෙන් නම් ඒත් ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? ඇත්තට මම ජොබ් එකට යන්න ඉස්සෙල්ලා අපච්චි මේ අසාධ්‍ය තත්ත්ව වෙලාවේදී යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ හිටියේ මම පැහැදිලිවම තීන්දුව කරා යුනිවර්සිටි ගමනක් ඕනේ නැහැ මේක කරන්න ඕනේ. ඒ නිසා විභාගයට පාඩම් කරගෙන ඉඳද්දි මම ගෙදර දාලා මං ආවා. ඇවිලිවලා මම දැක්කා ඒ කියන්නේ දුප්පත්කම නිසා කරගන්න විදියක් නැහැ බෙඩ් සෝස් ඇවිල්ලා මොන පැත්තෙන්වත් ඉන්න බෑ. මුණින් අතර විතරයි ඉන්න පුළුවන් එන්නේ මේ තක්කාලි ගෙඩියක් විතරයි තට්ටන් දෙකේ. තන්නේ කර ඉදිමිලා. තුවාලේ විතරක් සිල්ලු ඇටයක් විතර ඇති. ඇතුලේ පුරුව විතරක් පොල් කට්ටක් පුරවන තරම්. ඒ ඔක්කොම හිරි වැටිලා. මම ඒක දැක යනකොට අප්පච්චි අත දාලා අදිනවා ඒක. ඊට පස්සේ මම හිතාගත්ත දැන් ඉතින් ආය මොන හොඳ නරකද මේ මේ මෙච්චර පිං කරපමණ සැර වෙච්ච දේ. ඒ වෙලාවෙදිත් මම තීන්දුව කරුවා වැඩක් නැහැ කියලා. මේ මේ ඉස දිග්රි නෙමෙයි මොන මගුල කරත් ඔතනින් තමයි කෙලවර වෙන්නේ. ඉතින් අර මම දවස් දෙක තුනක් පාඩම් කරන්න බැරි නිසා මගේ යාළුවෝ ටිකක් ආවා ගෙදර. යුනිවර්සිටි යාළුවෝ. ආට පස්සේ මම අම්මයි මම කාමරේ ඉඳද්දි අම්මා එළියට ගිහිල්ලා මී දෙන වගේ අඬන්න පටන් ගත්තා. අඬන අර කිව්වා මේ ගිය ඇතුලේ මිනිහක් මහත්යෝ තියෙන්නේ. දැන් මේ මිනිස්සයා ගෙදර නතරොත් මට තව මිනිහක්. ඕගලන්ට තියෙන එකයි. මේ මිනිස්සු අඬ ගන්න යන්නේ. මේක මම බලා ගන්නම් කියලා. ඊට පස්සේ යාළුවෝ ටික ඇවිල්ලා කිව්වා මොකද කියන්නේ එන්නද කියලා. මම කිව්වා මගේ අදහසක් නෑ. ඒව නෙවෙයි. දැන් පොත් ටිකවත් දිගරපුවම මේසුර තියෙන යංකෝ කියලා ආපවන්න ගන්න ගියා. ගිහින් ඉවරලා කොහොම හරි කරලා එක්සෑම් එක කරනකම් මම ධානය දලා කෙරුවා. කියලා ඇවිල්ලා පස්සේ තමයි අත්පත්ති නැතුනේ. ඒ ඒ වැඩ කරගෙන යනකොට ඇත්තටම මේ ඒ ඔය ඔය කියන අනම්මනම් මොකුත් නැහැ. ඒ වෙලාවේදී සතිය දන්නෙත් නැහැ, බණක් දන්නෙත් නැහැ. ඒකට යෙදුනට පස්සේ ඉතින් ඒක තමයි මුළු ලෝකෙම. ඊට පස්සේ අපි ලොකු සංසයපත් වෙන වෙලාවේ ධම්මනිසන්ති සංසයපත් වෙනවානේ. එයා සමාන දර්ශන දෙකක් ආවා. ඒ වෙලාවේදී මම පැවිදි වෙලා සතිය අඳුනගෙන ඒ වැඩේ කරන්න කිසි බාධාවක් නැහැ සතිය පිහිටවල. පැවිද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. පැවිදි වෙලා. ඉතින් මට ওই තාම නිස්සන්නවනේ සලකන්නේ වෙන මොනවටවත්ම නෙවෙයි ලොකු සංසයපත් වෙච්ච අප මේ උපස්ථාන කරන වෙලාවේදී මම කවදාකවත් කොළඹ ගිහිල්ලා තිබුණේ නැහැ. පැවිදුණාට පස්සේ මං හිතා හිටියේ එළියට බහින්නේ නැහැ කියලා කොළඹ ගියා. නව ලෝකේ රෑබුදියා ගත්තා. ඒ කරන වැඩේදී මම වහපියා මොකක්වත් නැහැ. ඉතින් මේ වැඩේ කරන්න පැවිද්දෙන් බාධාවකුත් නැහැ. වාද වෙන්න ඇති මගේ පැවිද්දට සෑහෙන්න හානි වෙන්න ඇති මට පේන්නේ මට පේන්නේ මෙච්චරයි. එතකොට මම බුරුමේ ගිහිල්ලා එනකොට ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ හොඳටම දුර්වලයි. මේ අසුචිත මේ මූත්‍රද මේ සෙමද මේ කැහිද මේ ලේද කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ දස මට හොඳට මතකයි. උදේපාන්දර මම හොඳට මට ඔය කොච්චර ජරා වැත ගාවත් හොඳට කන්න පුළුවන්. උදේපාන්දර දාහනේ ටික අරගෙන මං ගියා. ගිහිල්ලා ඔක්කොම සුද්ධ කරලා වෙලා පින්න මේ මේ පින්න පාතයලා බණ කියනකොට මගේ සිවුරෙන් අසුචි ගඳයි. පිරිසට බණ කියනකොට ඇත්තටම ඉතින් හොදලා කියන තමයි මං ආවේ. ඒකට මට හොඳටම අසුචි ගඳයි. මට හිතෙනවා මේ මිනිස්සුන්ට දැනුනොත් ඒකට මට හරි සතුටක් ඇති වුණා. එහෙමද සතිය කළා මොනම කිසි ප්‍රශ්නයක් අත්තේ නැහැ. ඔය ඔය වැඩේට හිත මුළු හදින් දෙනවයි කියන එක නතර ප්‍රශ්න තියෙන්නේ. මුළු හදින් මම ඇයට ප්‍රේම කොට අනාගත සීන පිළින මෑවෙමි. ඇගේ මගේ සොන්තරිය තවත් කෙනෙකුට ප්‍රේම කරන හැටි බලා දුක් වෙමි කියලා මෙතන මුළු හදින්ම සතිය. ඔය ඉතින් මෙහෙලා පල්ලෙහා තියෙන මොන්නම දෙයක්වත් බාධා කරන්නේ. ඒක ඔක්කොම නිකන් මේ පුංචි පුංචි පුංචි පුංචි දේවල්. අපිට තාම වෙලා තියෙන්නේ අපිට මේ සතිය සතියේට නැත්නම් අප්‍රමාදයට 100%ක් දාගන්න ගියර එක වහුවෙලත් නැහැ. දැම්මට පස්සේ මේකෙන් ওই කියන දේ කරලා දෙයිද කියන විශ්වාසෙත් නැහැ. විශ්වාසය ආවට පස්සේ ඒ ගමන යනව නෙවෙයි අරයි යනවා. එතකොට පැවිදි වුණාද නැද්ද ගෑනිද පිරිමිද උපසම්පදා වෙලා තියෙන සාමාන්‍යනිකායද තියන්නිකායද ඌව මොකක්වත් නැහැ. මම මම ආසාවෙන් මෑතකදී කරපු දේ තමයි ඔය ප්‍රභාකරන් ගියාට සිව්සයිඩ් බොම්බස්ලා ටික. උන්ගේ පණින පැම්මට මට මෙහෙ ඉඳලා වැන්දා කි. වැරදි වැඩේ කරන්නේ ඒක වෙනම දෙයක්. ඒ උනට යොදන යදෝම මන්දනේ අපිට විරුද්ධව තමයි අපේ කොල්ලන්ට තමයි පණලා මරන්නේ. ඒකට මේ මුළු හදින් මේ කරන වැඩේ ඒ කන්ඩිෂන් කරගන්නවා. ඒ ඉස්සල්ලා හිතා ගන්නවා. ආයෙත් පස්සේ කුඩැල්ලෙක් කෑවට මදුරෙක් කෑවට උණක් වෙයිද? ඒ වගේ ගැම්මක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා ඒක හරියට නිර්වචනය කරගත්තට පස්සේ එහෙම නැත්නම් ඒක මුලැමැදාක දැනගත්තට පස්සේ අපි කොහොම කෙරුවක්වත් මේ කරන්නේ දුක. ජීවත් වෙන්න හදන්නේ දුක. ඉතින් මේ දුක මේ සතියේ ඉස්සර කරගෙන සතියට යා කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ හරි මේ මොකද්ද කියන්නේ මේ ආත්ම ශක්තියක් ඇති වෙන මේ ලාමක දෙයකට නෙවෙයි ගත කරන්නේ මම පිටලා තියෙන සද්ධාව උත්තරම දෙයකට අනිත් එක තමයි ලොකු ශාමින්නාංශ කිව්වේ එහෙම ඒ මුළුමැදින් වැඩ කරනකොට අපි මේ තියෙන මේ ලෞකික ආසාවල් නැත්තම් උපදී සම්පatti කියලා දෙයක් තියෙන භවයේ පවත්ත ගන්න. ඒ ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එව්වට තටමලා එව්ව කරනවට වැඩිය ඒ වගේ හොඳම එක ගෙනල්ලා දෙනවා. මේ මේ වැඩේ කරනකොට හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙනකොට ඇත්තටම කියන්නේ භාවනාවේ හෝ ආධ්‍යාත්මයේ සෑහෙන මෝරවුවට පස්සේ තමයි මේ ධර්මතා තේරෙන්න පටන් අරගන්නේ. ඉස්සලා හිතන්නේ මේ මේ හිත ගන්න කරන දේවල් නැත්තම් මේ සද්ධාව ඇති කරන්න කියන දේවල් නෑ මේක න්‍යාය ධර්ම වර්ගයක් තියෙනවා. ඒ න්‍යාය ධර්ම වල වයසට යamak නෑ. ඒක ඉන්දියාව විතරයි තියෙන්නේ ලංකාවේ නෑ. එහෙම එකක් නෑ. ඒ ඒ කොන්ෆිඩන්ස් ආ ඒ විශ්වාසය ඇති වුණාට පස්සේ මම නම් මට නම් තේරෙන්නේ අපි නිකන් හරියට මේ කන්වේ බෙල්ට් එකක් උඩ තියෙන ප්‍රොඩක්ට් එකක් වගේ. බෙල්ට් එකේ ඇදිලා යන එකයි වෙන්නේ. ගිහිල්ලා ඒකට සීල් වැදිලා, ලේබල් එක වැදිලා ප්‍රොඩක්ට් එක එළියට එනවා. අපිට දඟලන්න නැතුව ඉන්න ඕනේ දඟලුවොත් බෙල්ට් එකෙන් වැටෙනවා. තිබ්බ බෙල්ට් එකේ තියෙන ගතිය තියෙන බෙල්ට් එකේ යන්න පටන් ගන්නවා. ඒක තමයි ධර්ම න්‍යාය ඕපනයික ගතියත් ඒකමයි. ඒ න්‍යාය ධර්මයේ තේරුණාට පස්සේ මේ හිතලා බලලා කරන දේවල් වලට වැඩිය ධර්මයෙන් කරලා දෙන දේවල් කිසිම මාත්‍යක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ඒක විසීම පිළිලා. ඒ නිසා අම්මා අප්පට උදව් කරනවා කියන එක එච්චරම මහ ලොකු මහ ලොකු මේ අභියෝගයක්වත් එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගමනට බාධාවක්වත් සතියට බාධාවක්වත් නැහැ. ඇත්තට මේක ලොකු ධෛර්යයක් වෙයි කියලා මම හිතනවා හැම කෙනෙකුටම පුළුවන් නම් තමන්ගේ අම්මට අප්පච්චිටයි උදව් කරන්න නැත්නම් තමන්ට අත දීපු කුල දේවතාවුන්ට උදව් කරන්න ඒකේ මේ බුදුජානනාංශ කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට කියලා තියෙන්නේ අම්මටයි තාත්තටයි දෙන්නට සාමනීර දෙනමකට වගේ සලකන්නේ. පින්නපාත කරන වෙලාවේ පාත්‍රෙන් දුන්නත් පවු නැහැ කියලා තියෙනවා. ඒ නිසා සත්‍ය වඩන්න එක ප්‍රශ්නයක් වෙන්නේ. මහාන වෙන්න නම් ඉතින් කොක්කක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මහාන වෙන්න ඕනේ නැහැ සත්‍ය වඩන්න. මම දන්නේ මම ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නද කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ යන ගමන ධෛර්යමත් කරගන්න පුළුවන් නේද? සතර අපායේ මේ මේ විදිහට දුක් විඳලා ඇති. ඊළඟට මේ වගේ ලෙඩ රෝග හැදුවොත් මේ ජීවිත කාලය තුල මට මේ වගේ දුක් විඳින්න වෙයි. විශේෂයෙන් පිළිකා රෝහලට ගිහිලා පිළිකා රෝගීන් බැලුවම මටත් මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් මේ ගමන යන්න පුළුවන් තරම් ධෛර්යමත් වෙන්න ඕන කියලා මේ තියෙන දුක පිළිමන්ව මෙනෙහි කිරීම මෙනෙහි කිරීම තුලින් ධෛර්යමත් වෙන්න පුළුවන් නේද මේ ස්වාමීන් වහන්සේ මේ ගමන යට. ඔය ඒකත් එක විදිහක සංවේගයක්. නමුත් මේ පාරාද සූත්‍රයේ තියෙන අබිරමණයෙන් ධෛර්යවත් කරන එක. හොඳ පැත්ත දැකලා පණ තියෙන ශාසනයක් තාම තියෙන කියලා අබිරමණය කරලා. ඔයගේ අරක නිසා බය කරලා මේක නිසා බය කරලා නෙවෙයි. එහෙම නැත්නම් මේ තර්ජනය කරලා බය කරලා මොනවාක්වත් නෙවෙයි. මේ මම පැවිදි වෙන්න හදන කොටත් ඉතින් කීප දෙනෙක් මයින් ඇහුවා ඇයි මේ මේ මොකටද කලකිරුනේ කියලා. පැවිදි වෙන කලකිරුනේ මම කියන්නේ මේට වැඩිය ජොලි ජීවිතයක් එතන තියෙන නිසා මං යන්නේ. දැන් ගිහව ඉන්නවටත් වැඩිය එතන ජොලිය ඉන්න පුළුවන් කියලා මට හොඳට පේනවා. ඒකයි යන්නේ නැතුව මේක අතහැරලා මේ වැටෙනවවත් කලකිරීම මගේ ජීවිතේ පුරාට මේ කලකිරීම කියන වචනේ නැහැ. වැටෙන්න වෙලා තියෙනවා අනන්ත වෙලා තියෙනවා එන්නේ නැහැ. කලකිරීම කියන්නේ ඒක වැටුණාට පස්සේ බලනවා ඊගාට කොට වෙන්න තියෙන පාර මොකද්ද? එමීට කොට එන එකයි තියෙන්නේ. ඒ නිසා කලකිරීමක් නෙවෙයි ගීගේ කලකිරීමක් නිසා පැවිදිච්ච එකක් මගේ නෑ මගේ මං ගිය පාරිත්‍යයට ඇවිල්ලා හිටිය අපිට මේ සීනියර් බැච් එකේ කෙනෙක් ඊට පස්සේ මම දාන දෙන්න ඇවිල්ලා හිටියා යුනිවර්සිටි එක මට පල්ලෙහා බැච් එකේ ඒ ඉන්න කාලේ උන් උනත් දන්නවා දජ්ජොලියේ හිටියේ අදත් ජොලිය තමයි ඉන්නේ. ඒකයි මම මේ පහරාද සූත්‍රයට කැමති. මේක අබිරමණය කළ යුතු කාරණාටක් තියෙනවා. ශාසනයේ නිතරම පුස්කොළ පොතක ලියලා සුරු එක ගහගෙන ඉන්නා වගේ එල්ල ගන්න පපුවේ. මේක හරි ජොලි. මම කියන්නේ ජයයට ජීවත් වෙන්න පුළුවන්. ඔය අපාය ගැන කල්පනා කරන පශ්චාත්තාප වෙන්න එක කට්ටියකට ඒකත් ඇත්තටම සංවේගයේ පිහිටවනවා. මේ සංසාර බය සංකසයන එක. මෙතන පෙන්වන්නේ අබිරමණය කළ යුතු පැත්තක්. මගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා මේකේ නරක දේවල් ඉබේම තල්ලු වෙන බව දැන දැන භික්ෂුන් වහන්සේලා මේ ශාසනය අබිරමණය කරනවා. අබිරමණය කියලා කියන්නේ සාධනීය පැත්ත. විනාවෙවි යන ගමනක්. ඒකම තමයි බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය තියෙන්නේ. සුගත ගුණය කියලා කියන්නේ මේ ගමන බුදුහාමරගේ හිනාවේවි. ගුරුවරයෙක් නැහැ, ශිල් මේ සිව්පස දායකයෙක් නැහැ, විහාරයක් නැහැ. නමුත් උන්වහන්සේ සතුටෙන් මේ ගමන ගියා. දුක අවබෝධ කරේ මම හරි ආසයි මේක. සමහරට ඒක අත්ත කිලමතාණුයකට වැඩනවා. ඉතින් අර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී ඒ රූපේ තියෙන ඇස් දෙකේ තියෙන තෙද. ඇස් දෙක ගිලිලා තියෙන්නේ. ඒකට අදිෂ්ඨානය අතහැරලා නැහැ. තාම ඒක දිහා බලනකොට පේනවා බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ ගෙවිලා අන්තිමටම වෙලිලා. හිතේ අදිෂ්ඨානෙ වැටලා නැහැ. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපි දහම් පාසල ලොගනලා තියෙන සතර පෙර නිමිති දැකලා කලකිරුණා කියන එකනේ. ඒ නිසා අබිනිෂ්ක්‍රමණය කළා කියලානේ. ඒ නිසා අපිත් මේ දුක් මේ දුක් ගොඩක් තමයි තියෙන්නේ. නමුත් අපි මේක ජොලි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මේක දුක් පැත්ත වැඩියෙන් මෙනෙහි කරනකොට මේ මේ සුඛ පැත්ත ඉබේම අයින් වෙලා මේ ගමන යන්න ධෛර්යමත් වෙන්න පුළුවන් නේද කියන තමයි මම කල්පනා කළේ මේක. දෙකම දෙකම ඇත්තටම අරකින් ආදීනව පක්ෂය බලන්න ඕනේ මේකේ ආස්වාද පක්ෂය දකින්න ඕනේ. එතකොට තමයි නිස්සන්නේ තියෙන්නේ. අපි හතර පෙර නිමිති කීතරයක් දැන් දැකලාද? ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක්, පැවිද්දෙක්. කෝ ඉතින් මොකක් කරුණා? ඉස්පිතාලට ගියාම ලෙඩ තැනට ගියාම දුසින් ගණන් ඉන්නවා. ආයෙත් මේ මේ අහන්නකො දවසට කී දෙනෙක් දකින්න පුළුවන්ද කියලා අතපය කලාගත්ත කට්ටිය. ඒක නිමිත්තක් වෙන්නේ නැහැ. නිමිත්ත වෙන්න මෝරන්න ඕනේ. පින මෙරුවට පස්සේ තමයි ඒ නිමිත්ත වදින්නේ. එතකන් දේවල් නැතුව කියන එක නෙවෙයි. සරුවචනාංශේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයාට ඒ පළවෙනි සැරේ දකින්නකොටම ලෙඩේ දකින්නකොටම මහා බණ කියන කෙනෙ නෙමෙයි චන්නමැතිය හිටියේ මේ මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වා මේ ඔතන ලෙඩ වෙනවයි කියලා කියන්නේ. නිකමට කිව්වා ඔබතුමාට උනත් වෙන්න පුළුවන් කියලා. හා. අඳ අඟුලිමාලට බුදුහාමුදුර කතා කළා කිව්වා මම මම නතරුණා ඔබ නතර වෙයන් කියලා. ඒ මෙසේජ් එක වැඩ කරා. දැන් අපිට ඒක කිව්වට අපිට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපාය බය හෝ එහෙම නැත්නම් මේ ශාසනයේ තියෙන අබිරමණය කටයුතු කරන හෝ දෙකෙන්ම සම්මිශ්‍රණයක් එන්නේ. සම්මිතක් වෙච්චාම අපිට මේ කටයුතු කරන්නේ දඩේ බේරෙන්නවක්වත් බයකටවත් මොකුත් නෙවෙයි. මේ හරියට වැඩේ කරනවා නම් job satisfaction කියලා එකක් තියෙනවා. හරියට වැඩක් කරපුවා ඒක තමයි මේ සාසනේ හරියට වැඩ කරනකොට එතන තියෙන අබිරමණයක්. ඒ අබිරමණේ නිවනේම ලකුණු පෙන්නනවා නිවනට යන්න ඉස්සර වෙලා. ඒ නැත්නම් මේ රජකම හම්බෙලා නැහැ යෝ රජකම හම්බෙලා තියෙනවා. දන්නවා තාත්තා මරුණාට පස්සේ මට රජකම හම්බ වෙනවා කිය. ඒ වගේ තමයි ඒ ඒ ඒ කියන්නේ මේ සාමාන්‍ය වචනේ කියනවා ජයට ජීවත් වෙනවා. දත හපාගෙන කාගෙන පොර කරනවට වැඩි එහෙමත් කරන වෙලාවල් තියෙනවා. අභිරමණය කළ හැකි මේ ශාසනයේ තියෙන ධර්ම විනය කියන එක. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කිව්වනේ පින් කරන්න ඕනේ නැහැ පව් නොකර ඉන්න කියලා. දැන් ගමේ ගොඩේ සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම කිසි කාටවත් කරදරයක් නැහැ. තමන්ගේ පාඩු ඉන්නවා. ඒ වුණාට දානයකට කතා කරුවත්, පන්සලකට යන්න කතා කරුවත්, කිසිම දෙයකට කතා කරුවත් කියනවා මං පව් කරලා නැහැ. ඒ වුණා උඹලා ඵලයල්ලා මාගේ පාඩුවේ මම ඉන්න මං එතකොට එහෙම ඇයින්ට කියනනේ පුරන් වෙච්ච කුඹුර වගේ කියලා පිලකුත් නොකර අර පවත් නොකර නිකන් ඉන්න එක්කනේ ඇත්තටම ඉතින් අපේ පුරන් වුණාද නැද්ද කියලා ඒ මනුස්සයාගෙන් අහන්න ඕනේ. අපිට කියත හැකි මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම මේ මේ ඉන්න වෙලාවේදී අම්මගේ මරණයෙන් පස්සේ මට පණිඩයක් ඇවිල්ලා තිබුණා ලොකු අයියා මැරුණායි කියලා. ඇත්ත කිව්වේ වෙන අයියා කෙනෙක් මැරුණා කියලා මං කව ඌනම් මැරෙන වයස නෙවෙයි තියෙන්නේ කියලා කොහොමද බනවල ලොකු අයියා මැරලා තිබුණා. ඉතින් මම බිනිය කාට ගියාට පස්සේ මම බණක් කිව්වා. මං කිව්වෙත් එච්චරයි ලොකු අයගේ ප්‍රතිපත්තියක් තිබුණා කවදාවත් පන්සල් යන්න. මොන්නම පිනක්වත් නැහැ. හැබැයි කවදාකවත් කාගේවත් මානසිකත්වයට අත තියන්නේ නැහැ. එනිසා මම කව මේ මගේ අයියා තමයි මැරලා තියෙන්නේ. මුන්ද කරපු පිනක් නම් මට මතක නැහැ. හැබැයි මම නම් හිතන්නේ නැහැ පවක් කෙරුවයි කියලා. කවම දාකවත් ඕනේ ප්‍රශ්නයක් අහපුවම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලි වල ඇහුවොත් ඔයාගේ ඔපිනියන් එම නැහැ. ඒකේ වැඩක් නැහැ. ඔබ මේක කරපන් කියලා කියන්නෙත් නැහැ. ඒ තරමටම අනුන්ගේ මානසිකත්වයකට අත තියන්නේ නැහැ. ඒ කියන්නේ යා කරලා තිබුණ මේ කොමියුනිස්ට් ධර්මයේ තමයි ඇදහුවේ මාක්ස්වාදී අදහස්. නමුත් ඒක මම හරියට ඇඩ්මයර් කරා. හරි සම්පූර්ණයෙන් මේවා කරගෙන හිටියා. ඊට පස්සේ මැරෙන්න ඔන්න මෙන්න කියලා. එන්න ආවට වඳින්නෙත් නෑ මට. ඒ ඒ කතා නෑ. මේ ආපුවම සමහරට මල්ලි කියලා කතා කරන්නේ. මට ඒ තරහ යන්නෙත් නෑ. ඊට පස්සේ මම කිව්වා මට ඒක නම් ප්‍රශ්න නෑ. මට අන්තිම දවසේ ඇවිල්ලා කියලා ගියාම කිව්වා මං කව මෙන්න මේ වගේ මේකේ ජොලියක් තියෙනවා මේ වැඩේ. භාවනා කරනකොට ඒකයි මං කරන්න කියලා. ඊට පස්සේ කිව්වා මමත් ඇත්තටම මේ මුළු ධර්මතාවයෙම හෙව්වේ මේ විමුක්තියක් තමයි කිව්වා. අපි දෙන්නම් බලනකොට එක පාරේ තමයි යන්නේ කිව්වා. ඊට පස්සේ මං කෝ ඕගොල්ලෝ ජනතා විමුක්තිය හොයනවා මම මගේ විමුක්තිය විතරයි මගේ විතර පළල් පාරක් නෑ මගේ පටු මාවතක් තියෙන කියලා. ඉතින් ඒ වුණාට මන් දන්නේ මම දකින්න විදිහට ඒක. ඔයතරින් ගියාම ඔය මේ අධිකාරම් මහත්තයත් ඔයගේ මතවාදී අරගෙන තිබුණා. නමුත් ධර්මයේ ඔය පව සබ්බපාපසා කරනම් කියන එක පව නොකර සිටීම කිව්වට ඒකෙත් ඔය ගැම්මක් කියන එකක් තියෙනවා. එnde end end end end ඉහළ ඉහළ ඉහළ තල්ලු කරන තල්ලු කරන යනවා. එක තැනක ඉන්න බෑ මේ ලෝකේ එහෙම උපනීයති ලෝකයේ අද්දුවෝ කියලා මේ රත්පාල ස්වාමීන් සඳහන් කරලා තිනවා. එතනම පුරංගලා ඉන්න බෑ ධර්මයට වැටෙනවා. අඹරව අඹරව පරිණාමය කර කර එහෙම නැත්නම් රූපාන්තරණය කර කර අරගෙන අරගෙන අරගෙන අරගෙන යනවා. ඉතින් අර මේ මතවාදයක් විදිහට පිං නොකරන තීන්දු කරන එක මගේ වචෙන් මං මං හිත කරන්න යන්නේ නැහැ. මං කියන්නේ මේ දෙකෙන් පවු නොකිරීම ඉස්සරහින් තියන්න කියන එක විතරයි. පිං කරන්න එපයි කියන එක කියන්න බෑ. ඒක ඒක සාසනයට ගැලපෙන්නේ නැහැ. ඒක ධර්මයට ගැලපෙන්නේත් නැහැ. අපි කියන්නේ අපේ තියෙන සාමාන්‍ය පිං කිරීම ඉස්සලා පව් කරන කිරීම පස්සේ නම් මෙන්න මේ දෙක පොඩ්ඩක් මේ අනිත් පැත්ත හරවලා තියන්න පවුන කිරීම ඉස්සලා තියෙන සබ්බපාපසකන ඉස්සරහින් තියෙන කුසලසූප සම්බදා පසර කන්නේ. ඉතින් එතකොට ඇත්තට මේ දේ කරලා බලන්න ගියාම තේරෙනවා හරි අමාරුයි. ඒ පවුන කර ඉන්නවා කියලා තීන්දුව කරාට පස්සේ ජීවිතය මේ මොනවද කියන්නේ සිද්ධි බහුල නැහැ. ඒ සිද්ධිය විවිධාංගීකරණය වෙන්නේ. එතකොට ඒක නිකන් කම්මැලි වෙනවා. ඒ නිසා අපි මේ පිංකම් කිරීමට පෙළඹෙනවා. ඒ පිංකම් කෙරුවට කමන්නේ නමුත් අර පවු නොකර සිටීම පිංකම් කරනවට වැඩිය මේරිච්ච තලතුණ වැඩක් කියන එක <clears throat> තේරුම් අරගත්තට පස්සේ ලෝකයෙන් අපිට නිিন্দা එන්න ඉඩ තියෙනවා. නමුත් Tamanට වැටෙනවනම් වෙනතට වැඩිය ගැඹුරු ධර්ම වලට යනවයි කියලා ඒ ලෝකයෙන් එන විවේචන තිබිච්චාවයි Tamanට මොකක්ද කියන්නේ උපනායන කියන ගතිය. උපනීයති කියන ගතිය වැටෙන්න පටන් අරගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කුණ කුණාම ප්‍රකාශ කරනවා ශාසනයේ අභිරමණය කරන එක පිළිබඳව මේකේ සුඛ පැත්තක් පිළිබඳව ඒ චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය දුක ලෝකේ පවතින දුක උඩ කියලා කියන කියමනත් එක්ක මේක ගලපගන්නේ කොහොමද? එක වාක්‍යයක් සරුවචනන්සේ කියලා තියෙනවා පච්චක් වගේ කොටා ගන්න පපුවේ මහනි දුක නම් දුකයි. දුක දුක බව අවබෝධ කිරීම විතර සැපක් ලෝකෙම නැහැ කියලා. මේක බුදුහාමරට වාද කරන්නේ නැහැ දුක සැපක් කියලා. දුක නම් දුකයි. මේක දුක දුක බව අවබෝධ කරගන්න විතර තරක් සැපක්. මිනිසෙකුට විතරයි කළ හැක්කේ. ඊට වැඩිය සැපක් නෑ අපි කරන්න හදන්නේ. දුක ඇති හැටියෙන් අවබෝධ කරන්න හදනකොට එච්චර සැපක් වෙන ඒක ඒක ඒ කියන්නේ සැපේ අන්තිම උත්කෘෂ්ඨම තැන තමයි. ඒක එන්නේ දුකෙන්මයි. ඒ කියන්නේ මේ අන්ත දෙක අතර පුදුමාකාර නියුන් සහෝදරකමක් තියෙනවා. ඒ නිසා අපි දුකෙන් පැනලා යන්න හදනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අවබෝධයෙන් පැත්තකට වෙලා. දුක අපි ළඟට එනවා එන එකට අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවා මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි ඒ ලකුණු කියලා කියන්නේ අපි මේ පරම ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම සැපේට තවත් පියවරක් ඉස්සරහින් තියෙනවා ඒක නිසා ලොකු අහක දාන කුණු ගොඩක් අරගෙන ඒකෙන් කොම්පෝස්ට් වලක් හදාගත්තා වගේ තමයි කොම්පෝස්ට් කියලා කියන්නේ ලෝකේ තියෙන සම්මබරම පොහොරක් රසායනික පොහොර වගේම නෙවෙයි. නිසා කවුරු විසිකරන කුණ වුණත් කමන්නේ අරන් ගිල හොඳට අවුවේ දාලා කලවම් කරලා ගත්තාම දැන් නම් පැකට් කරලා විකුණන්න පුළුවන්. ඒ නිසා සංවේගයේ ඇති වෙන්නෙම දුකේ. ඒ දුකම ආහාරයක් කරගන්නවා නැත්නම් ඒක අපි චක්‍රී කරගන්න කරන්නේ කරගන්නවා මේක තුලින් සංවේගයක් පහළ කරන මේක තුලින් අභිරමණයක් ඇති කරන අපි ඒ බුද්ධ ආදී උත්තරමන්වාසලා ගිය ගමන යනවායි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබතුමා දැන් ආචාර්ය ඩබ්ලිව් මෙතුමා ගැන සඳහන් කළ නිසා මම මේක දැනගන්න අහන්නේ. එතුමා සඳහන් කළා තියෙනවා මම යම් දවසක තීන්දුවක් ගත්තා මෙන් ඉදිරියට මම පන්සිල් සමාදන් වෙන්නේ නැහැ මොකද මම පන්සිල් කඩන් නැති නිසා. ඒ නිසා ඉන් පසුව කවදාවත් නැවත සිල් අරගෙන නැහැ. එම අදහස ගැන ඔබතුමාගේ ස්වාමීන් වහන්සේ මොකද්ද අදහස? මම ඉස්ලාම් වතාවට නෙමෙයි යෝක අහන්නේ මේ මහත්තයා මේ ටෙලිවිෂන් එකේ ධර්ම සාකච්ඡාවේදී මේ කියලා තිබුණා. ඒක නිසා මට මතකයි අපි මම පැවිදෙන්නත් ඉස්සෙල්ලා ඔක මේ සාකච්ඡාවට භාජනය කරා. ඉතින් එතුමට තියෙනවා මේ වගේ දේවල් ප්‍රකාශ කිරීමේ අයිතියක්. ඒ කියන්නේ මේ මම කඩන්නේ කියන විශ්වාසය. නමුත් දැන් ඒ කියන්නේ විපස්සනා ගැන බැලුවට පස්සේ මම විග්‍රහ කරන ඔය ප්‍රශ්නේ මේ ෂටගතිය මායාවගතිය සහ වංචනික ධර්ම කියලා කියන්නේ අපිට කියලා නරක කරන දේවල් නෙවෙයි. අපි මාර්ග ගෙනියලා කරවනෝ. එහෙම පංචිල්පද ගැන අපිට විශ්වාසයක් දෙන්න පුළුවන්ද කියලා. මට කරන්න ඕනකමක් නැහැ. නමුත් කෙරෙන්න ඉඩ තියෙනවා අපේ තුල තියෙන මේ ෂටමායාවී ගති නිසා. නම චපල ගති නිසා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍ය සිල් ලක්ෂණ වෙලාවට සමාධි කරනවා. ඒක තේරෙන්නේ හොඳටම විපස්සනා කරනකොට තමයි අනුශේධ ධර්ම කියලා කියන්නේ අපිව පාවිච්චි කළ කොරෝනා වැඩි. ඉතින් එහෙම කරන්න ඕනකම නැතුණොත් අසම්පජානව වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ වෙන්න පුළුවන් නිසා අපි නැවත නැවත සමාදන් වීමෙන් අපි සුද්ධියක් ලබන්න ඉඩ තියෙනවා. අරක ඇත්තටම ධර්මයට හරස්ව ගිය කතාවක් නෙවෙයි ලොකු විශ්වාසිකින් කතා කරන්නේ මේ මම මට ඕනකමක් නැහැ කියලා. නමුත් ඒකම ඔය බුරිදත්ත ජාතකයේදී සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ਸਰබලධාරීත්වයක් ගැන. ਸਰබලධාරී දෙවි කෙනෙක් මේ ලෝකෙම ඇව්වයි කියලා කියනවනම්. සරුවචනන්සේ කියනවා මේකම මවලා තියෙන දුකක් නං. මේකට මැවුම්කාරය කියනටදී මේකට විනාශකය කියලා කියන්න තියෙන කියලා. ඒ වගේම කියනවා මෙච්චර ਸਰබලධාර නම් මේක ෂටගති, මායාවී ගති සහ වංචනික ගති මැව්වේයි කියලා. උග දෙයනාතරත් බොරු කියනවා. මම කර දෙයයන් ආසරත් මායා කරනවා. ෂටගති පානවා. ඉතින් ඕක නැතුව මවන්න තිබුණා. ඒ නිසා මේ දැන් මම කියනවා මම මීට පස්සේ පව් කරන්නේ නැහැ මම කාටවත් ගහන්න බැනින්නේ නැහැ කියලා මට කීයගේ ඇත්තටම සාධාරණයි. නමුත් මයි ළඟ තියෙන ෂටගතිය මාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා මගේ පාලන ශේෂ්ත්‍රේ නැහැ. මගේ ළඟ තියෙන වංචනික ධර්ම මාව කොහොමද හසුරුවන්නේ කියලා මගේ පාලන ශේෂ්ත්‍රේ මට අධිකාරී ශක්තියක් නැත්තම් මට කියන්න වෙනවා මට චේතනාවක් නැහැ. වෙවුනොත් මට සමාවයක්. කරන්න දෙයක් නැහැ. ඒක නිසා එහෙම දැඩි මත ප්‍රකාශ කරන්න ගියාම අපි ඔලමුල වෙනවා. මොන චේතනාවෙන් කිරුවක් දන්නේ මේ ඒ වෙලාවේ නම් මට ඒක මතක් වුණා. නමුත් මේ මෑතක ඉඳලා හොඳට සාකච්ඡා වෙන විශේෂම ඔය රිට්‍රීට් කරන්න ගියාම හරියට මඩක් සිද්ධ වෙනවා ත්‍රිපිටකේ නැවත නැවත කියවන්න අදාළ පොත් කියවන්න. එතකොට පේනවා මේ හුඟව දෙනකොට පව කරන්න ඕනකමක් නැහැ. නමුත් ඒ ඇත්තෝ ඒ ඇත්තෝ දන්නේ නැති වුණාට සෑහෙන දේවල් එයත්තු ඇති වෙනවා. ඒත්තු ගන්නලා දෙන්නම හරි මොකද එයා දන්නේ මේ ෂටගතිය ලෝකේ වැඩ කරන හැටි. මායාවී ගතිය වැඩ කරන හැටි. එහෙම නැත්නම් වංචනික ධර්ම වැඩ කරන හැටි ඒක නිසා මේ ඉල්ලනවා චරිත සාතික. මම මේ මේ දේවල් කෙරුවයි කියලා. නමුත් බලාගෙන පිටින් ඉන්න කෙනාට පේනවා ඒ ප්‍රපංච ධර්ම වැඩ වෙන හැටි. ඉතින් මේ එහෙම නැත්නම් මේ මායාවී ගති වැඩ කරන හැටි. ඉතින් එතකොට ඉතින් ඒක ආදර්ශයට අරගෙන මයිමුත්පික වෙනව ඇති. මමත් ඉන්නේ මෙතනයි කියලා අවබෝධ කරගන්න එකයි තියෙන්නේ. දැන් මම හිතනවා මෙතනදී නතර කරුවොත් හොඳයි කියලා මොකද පය දෙකක සැසිවාරයක් අද ගත වෙලා තියෙන්නේ. ඉතින් අපි මම හිතන්නේ අද ඉන්නේ හතර පස්වෙනි දවසේ මේ දක්වාම අපේ වැඩමුළුව කරදරකින් බාධාකින් තොරව සිද්ධ වුණා. ඉතින් ඒකට උදව් උපකාර කරන නැත්නම් සංවිධානය කරන අනුග්‍රහ කරන සියලු දෙනාම පෙනීන පෙනී උදව් කරන සියලු දෙනාම අපි මේ පින්කමෙන් නැත්නම් මේ රිට්‍රීට් එකේ යම් කුසලයක් රැස් කරගත්තා නම් ඒ කුසලේ සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි කරුණාවෙන් එහෙම නැත්නම් මුදිතාවෙන් අනු අනුමෝදනා ශීර්ෂයෙන් ආර්දනා කරමු ඒ වගේම අපේ යම් ඥාති මිත්‍ර බන්දු මිත්‍ර කලත් නෑ හිත පිරිසක් ඉන්නවනම් ඒ ශිරු දෙනාමත් අපේ මේ පින දකිත්වා ඉන්නා තැනක සිට නිට්යොමලා ඒ පිරිසේ හිටියාන යම් මාර්ගකට ආකාශ සාදු කියනද ඒ වාගේ තම තමන් ඉන්නා තැන සිට මේක දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා කරුණාවෙන් අනුමෝදන් කරමු. අප අපටත් මේ කුසල එකසේ හේතු වීමෙන් සම්බන්දෘෂ්ටි පහළ වීමෙන් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් සපයි සුන්දරයි සාන්තයි ප්‍රවරයි දේශනා කරලා දේ නිවන පිණසම මේ පින එකසේ හේතු ආසනාව වේවා කියලා ඒ අදහසින් යුක්තව අපි එත්තාවතා ජාති ගතා සජ්ජහනා කිරීමේ ධර්මදේශනා සැසිවාරයේ સમાප්තිය සටහන් කරනවා.